නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ රාගස්ස භික්කවේ අභිඤ්ඤාය චත්තාරෝ ධම්මා භාවේ තබ්බා කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ බින් භික්ඛෝ මීමන්සා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනාවලියට මුරපුරා ගත්තේ සතර 이르දිපාද කියන ධර්ම කොටාසේ අරගෙන මේ 이르දිපාද කියන වචනය අපි සිංහල ක්‍රමයට ගත්තොත් සාර්ථකත්වයට මග Taman කැමැති තැනට කැමැති පරමාර්ථයට ළඟා කිරීම සඳහා යා යුතු අනුගමනය කළ යුතු මඟ. හෘදය කියලා කියන්නේ Taman කැමැති දේ. පාදය කියලා කියන්නේ මාර්ගයට පාළිය සඳහන් ක්‍රමයක්. ඉතින් ඒක නිසා ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙක් ඒ තමන්ගේ සාර්ථකත්වයක් එල්ල කරගෙන තමයි ගමනක් යන්නේ. ඉතින් ඒ එල්ල කරගෙන යන ගමනේදී ඒ බලාපොරොත්තු වෙච්ච සාර්ථකත්වය හම්බුණාට පස්සේ තමයි සියලු බලාපොරොත්තු සුන් වෙන්නේ. අපි සල්ලි හොයනකොට සල්ලි හම්බුණාට පස්සේ ඒකේ තියෙන වටිනාකමක් නැහැ. අධ්‍යාපනය හොයනවා අධ්‍යාපනය ලැබුණාට පස්සේ ඒක වටිනාකමක් නැහැ. වෙන මොනවා හම්බුණත් ඒ කිසිම දෙයක මේ බලාපොරොත්තු වෙච්ච දේ නැති බව දැන ගැනීම නිසා ඒ කෙනා වටපිට බලනවා මේක මට විතරක් වෙච්ච දෙයක්ද කියලා. නමුත් කිසිම කෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෑ. නමුත් කවුරුත් ඒක ප්‍රතිබාර ගන්නෙත් නෑ. ඉතින් හැම කෙනාම ඒ තමන් කන ලනුව දරුවන්ටත් දෙනවා. දරුව දරුවන්ටත් දෙනවා. ඉතින් දිදි දිදි යනවා හැම එකනාම කරනවා සමහරව හරියන්නේ නෑ. හරිය කෙනාට තේරෙනවා අපි මේ ඉල්ලන දේ හම්බුණාට ඒකෙන් ඒ අර්ථ සිද්ධියක් සැලසෙන්නේ නෑ. අර්ථ කුසලයක් සැලසෙන්නේ නැහැ. සුභ සිද්ධියක් සැලසෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙ යුත්තේ නැත්නම් සාර්ථකත්වයේ කියන එකත් එක එකනා එක එකනාගේ mati හැටියට වෙනස්. ඒ සඳහා ඇති මාර්ගය ගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ලෞකික නම් ලෞකික මාර්ගයක් තමයි අපිට ගනුගමනය කරන්න වෙන්නේ. ඒක හම්බුණාට පස්සේ ඒක අවශ්‍ය කරන්නා වූ හිතේ සන්තෝෂේ එහෙම නැත්නම් අර්ථ කුසලයේ සිද්ධ වුණේ නැති වුණොත් ඒකට අපිට කියන්න බෑ කේවල වශයෙන් සාර්ථකත්වයේ මඟ කියලා. දැන් සරුවච්චන් වහන්සේ ඒ තාරා සංඛ්‍ය කල්පලක්ෂයක් අපි දන්න විදිහට පෙරුම් පුරලා උන්වහන්සේ මේ හැම එකම කරලා බැලුවා හොඳකට හිටිය උන්වහන්සේක මතකයි. ඒක නිසා රජ වෙන්න උත්සාහ කළා රජ වෙච්ච වෙලාවල් දානවා. සිටු වෙන්න උත්සාහ කරා සිටු සම්සුල් ලැබිච්ච අවස්ථාල් දැක්කා. හිතුවපතු සම්පත් ඉල්ලුවා. නමුත් හැමදාම ඒ දේ ලැබුවත් මරණය සිද්ධ වෙන්නේ කාමදාසව ඌනව අතෘප්ති කරව. පරමාර්ථයට ලං වුණා මරණ වේලාවේදී ඔක්කොම තුච්ච තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ නිසා සර්වචන් වහන්සේගෙන් අහුවොත් ඒ පන්තිපනස් ජාතකයේ ඉතිහාසයේ මතක තියෙන මෙතන සාරාංශික කල්පලක්ෂයක පරණ මතකය ගන්න පුළුවන් කෙනෙක්ගෙන් මේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා උන්වහන්සේට सिद्ध වෙනවා. ඒක පිළිබඳව හිතන්නවක්වත් මේ පෘථග්ජනයට වෙලාවක් ඇත්තේ නැහැ. මොකද එයා දන්නේ බොහොම පටු ශේෂ්ත්‍රයක්. ඒ පටු ශේෂ්ත්‍රය තුල ලබන සාර්ථකත්වයේදී පුදුමාකාර බෙලි කැපිලි තියෙනවා පෘථග්ජන ලෝකේ. එකිනෙකා එකිනෙකා පරයගෙන යන ලෝකයක්. ගිහිලා කවදාකවත් ලබන හැම ජයග්‍රහණයකදීම විරුද්ධ පක්ෂයක් ඉන්නවා, පරදින පක්ෂයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වෛරයට ලක් වෙනවා. නිසා ජයං වේරා පසවති. ජය ලැබනකොටම පරදිච්ච පක්ෂයේ වෛරයට ලක්ෂණ ලක් වෙනවා. ඊට පස්සේ මනස හිතාපු නැති අභියෝගයට ලක් වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ එලෝ මෙලෝ දෙකම දන්න ලෞකික ලෝකෝත්තර දෙකම දන්න කෙනාට සිද්ධ වෙනවා මේ පු탁 ජනයට කියලා දෙන්න අර්ථ සිද්ධිය අර්ථ කුසලයේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතකොට සරුවත්යන් සරුවත්යන් වහන්සේ කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිසවෙච්ච යම් වූයේ සාන්ත පදයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අර්ථ කුසලයේ කරන්නා වූ පුද්ගලයා විසින් කළ යුතු දේ මේකයි කියලා කියනකොට ඒක පෘ탁ජනයට බැලූ බැලමට ඒක irdipaadayak විදිහට පේන්නේ නැහැ. මොකද පු탁ජනයා දන්නේ ඍජුපාදේ කියලා මේ ඛණ්ඩ තියෙන දේ, බොණ්ඩ තියෙන දේ, අහට අහන්න බලන්න තියෙන දේ, දකින්න තියෙන දේ. ඉතින් කර්ණමිත්‍ර සූත්‍රය කියවන ගියාට මොකක්වත් හම් වෙන්නේ නැහැ. නමුත් ඒක අර්ථ කුසලයේ කියන බුදුහාමුදුරුවෝ. ඒ අර්ථ කුසලයම නැත්නම් අර්ථ සිද්ධියම එතන හිතසුව සැලසීමම තමයි මෙතන මේ ඍජුපාද කියන වචනේ සඳහන් වෙන්නේ. ඉතින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන ශීර්ෂයේ යටතේ මේක සතර සතිපට්ඨානේ සතර සම්මා ප්‍රධාන වීර්යයට පස්සේ හම්බ වෙනවා සතර ඊර්ධිපාද කියලා. ඒ සතර ඊර්ධිපාද අපි දැන් දහම් පාසල ඉගෙන ගන්නකොට විභාගයට උත්තර ලියනකොට ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා කීටි කළා තමයි ඉගෙන ගන්න. අපි ඒක ඡන්ද ඊර්ධිපාදේ කියලා කියනවා. විරිය ඊර්ධිපාදේ කියලා කියනවා. චිත්ත ඊර්ධිපාදේ කියනවා. අපි ඒ ටික පහුගිය ඊයේ වෙනකන් ටිකක් ලද පුළුවන් ප්‍රමාණයට සාකච්ඡා කරා. දැන් අද තියෙන මීමන්සා ඉර්ධිපාදේ. කවුරු හරි මේක පිළිබඳව පොඩ්ඩක් තව ඉස්සරහට ගිහිල්ලා මේ සරුවඥාන් වහන්සේගේ වචනයෙන් මේ ඉර්ධිපාද පෙන්ලා තියෙන තැනක් බැලුවොත් උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තියෙන අන්තිමට සඳහන් කරලා තියෙන මේ ඉර්ධිපාත ගැන බලනකොට ඒක ලස්සන සමීකරණයකට ගිල්ලවලා හරියට මාලයකට මණිකක් ගිල්ලවලා මුද්දකට මණිකල් ගිල්ලුවා වගේ ඒ ඉදිරිපත් කළ තියෙන එකම ක්‍රමයකට ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං වේතිය සමාධි සංඛාර වේරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං දැන් අපි අද කතා කරනවා මීමන්සා සමාධි පධාන සංඛාර සමන්නාගත ඉදිපාදං කියයි. එතකොට මේ ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි සහ මීමන්සා සමාධි කියලා සමාධි වර්ග හතරක් ඉබේම මෙතන වර්ණය කරනවා. අපි දන්නේ සාමාන්‍ය සමත සමාධි, විපස්සනා සමාධි කියන එක විතරයි. නමුත් මෙතන පේනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි මීමන්සා සමාධිය. ඒතර ඕකේ ඔය ඡන්ද සමාධි, විදේ සමාධිය පැත්තක තිබ්බොත් චිත්ත සමාධි කියන අපිට කියතයි සමත භාවනාව කියලා. මීමන්සා සමාධිය අපිට කියපුවා විපස්සනා භාවනාව කියලා. ඒ දහල වශයෙන් සමානයි 100%ක්ම නෑ. එතකොට අපිට හම්බ වෙනවා තව දෙකක්. ඡන්ද සමාධි සහ විරිය සමාධි. ඒක අපි සාමාන්‍ය ඉදිරිය ජීවිතේ දන්නෙත් නෑ. සාමාන්‍ය බුද්ධ ධර්මයේ ඉගෙන ගන්නෙත් නෑ. නමුත් මේ දෙකම යෝගාවචරයේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන මාර්ග හත මාර්ග දෙකක්. ඉතින් ඒක නිසා කාට හරි භාවනා කරනකොට එයා අපි හිතමු සතිය අඳුරන්නේම නැහැ කියලා. එයා මේ සමාධියක් ඇති කරගන්න ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඒ කෝදි භාවයක් ඇති කරන්න උත්සාහ කරනකොට එයා දන්නේ චිත්ත සමාධිය පමණනම් යම් වෙලාවක මීමන්සා සමාධිය ආවම එයා හිතන භාවනාව කැඩලයි කියලා. යම් වෙලාවක විරිය සමාධිය ආපුවාම හැදෙන භාවනා කැඩලයි කියනවා. යම් වෙලාවක ඡන්ද සමාධිය ආපු වෙලාවක යන භාවනා කැඩලයි කියනවා. එයා බාරගන්නේ අචිත්ත සමාධිය විතරයි. ඉතින් ඒ නිසා ඒ irtipada ශීසේ යටතේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියනකොට ඒක ගිල්ලවල තියෙන මේ සමීකරණේ බලනකොට ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං මේකේ පේනවා ඡන්දය ගැන කතා කරනවා සත් සද්ධාව. සමාධි ගැන කතා කරනවා මේ සමාධිචෛතසිකේ. පදහන කියන වචනේ වීර්ය ගැන කතා කරනවා. සංඛාර කියන පදේ සම්පූර්ණයෙන්ම සඳහන් මේ හතරම එකට යොදලා මේ කරන විග්‍රහය විස්තර කරගෙන යනකොට අනිවාර්යෙන් පිළිගන්න වෙන හැම වෙලාවෙම සමාධිය තියනයි කියලා. හැම කෙනෙකුගේම හිතේ හැම වෙලාවෙම සමාධිය තියෙනවා. නමුත් අපි මොකද්ද පටලවිල්ලකට මේ පොඩි චීන කන්නඩියක් දාගෙන චිත්ත සමාධිය විතරක් අඹාගෙන යන්න ගිහිල්ලා සමාධිය තියෙන අවස්ථා 175ක් ප්‍රතික්ෂේප කරලා සමාධිය තියෙනවා කියලා බාර ගන්න 125ක් විතරයි. ඉතින් භාවනා කරන්න ගියාට පස්සේ කර්මස්ථානචාර වලට තියෙන රණ්ඩුව තමයි එහෙම නැත්නම් ගහපාදීම තමයි ඔය කියන්න හදන එකත් සමාධියක්මයි කියලා. එයා කියනවා නෑ. මම පොතේ දන්න විදිහට ඒක නෙමෙයි. එතකොට මේ ඡන්ද සමාධි, විරිය සමාධි, මීමන්සා සමාධියන කිසිම වෙලාවක ඒක සමාධියක් කියලා දන්නේ නැති නිසා ඒගොල්ලෝ කියනවා අබෞද්ධ දේවල්, ඒව භාවනාවට බාධා දේවල්, මගේ කර්මෙට වෙච්ච දේවල්, මට සීල නැති නිසා වෙච්ච දේවල්, මට සතිය නැති නිසා වෙච්ච දේවල්, මට සද්ධාව නැති වෙච්ච දෙයක් කියලා. භාවනා කරන කෙනාගේ පවා යෝගාවචරයා තමන්ගේ අත්දැකීම හරියට අර්ථකථනයක් දෙන්න කෙනෙකුට කියන්නේ මේ සමීකරණය හැටි බලනකොට දල වශයෙන් 125 175ක් වැරදි. ඒ 175ත් අපි මේක වැරදිලා නෙවෙයි තියෙන්නේ වැරදිලා තියෙන්නේ අපි ඉගෙනගත්ත මූල ධර්ම වලට හැටියට. බුදුහාමුදුරු කියන විදිහට මේ ඔක්කොම වළංගුයි භවනා මාර්ගයට. ඉතින් ඒ විදිහේ පුළුල් හැඟීමක් එන්න ඒ කෙනා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන්නේ විසුද්ධි හතරක් පණින්න ඕනේ. ඊට පස්සේ තමයි යාට පටිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ. ඒ විසුද්ධි හතර පණිනකම්ම තමන් පිළිබඳ පුදුම ද්වේෂයකින්, තමන් පිළිබඳව පුදුම පශ්චාත්තාවකින්, තමන් පිළිබඳව පුදුම අසහනශීලී ගතියකින් යෝගාචරය ගත කරන නිසා මේ භාවනා ක්‍රමය හරිම අධිරාජ්‍යවාදී. කෙනෙකුට Taman පිළිබඳව විශ්වාසය මේ මම මෙතෙක් කල් කරපු හේරම හරි කිසිම වැරද්දක් නැහැ. නමුත් වැරදි කියලා මම දාපු මේ නාමකරණය ලේබල් ගහිල්ල නිසා මම මේ ජීවිතේ මල් විහිම්පල්. ඒක තේරුම් ගත්ත දවසේ මුළු ජීවිතේම හාස්‍යයක් විතරයි. අපි මෙතෙක් කල් මිරිකිලා මූණ අට කරගෙන පැංගිරි මිරිකුවා වගේ චරිචුරු ගාගෙන අඬ අඬ හිටියට ඒ හැම දිගටම භාවනා වැඩිලා තියෙනවා. නමුත් ඒක විස්තර කරලා දෙන්න හරියට ගුරුවරයෙකුත් නැහැ. විස්තර කෙරුවට අපේ තියෙන කාලකන්නිකමට පිළිගන්නේත් නැහැ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් ඒ වෙලාව බණ ඇහුවේ නැත්නම් අර ගත්ත ගැටේම තමයි. ඒකම මිරිකීගෙන අනේ මම මෙච්චර භාවනා කරා මට ඕන සමාධිය ලැබුණේ නැහැ. මට ඕන ක්‍රමයට ලැබුණේ නැහැ නේ කියලා අඬහව ගන්න ගියායින් ඇහුවොත් හරි ඒක හරි ඒක හරි මට ඕන එකම හම්බෙච්ච එක වැඩක් නැහැ වගේලා වැඩක් නැහැ ඒක මේ සත්‍ය කැඩිලා මයිහිලි කැඩිලා මට සමාධිය නැහැ කවදාකවත් Taman අනුමත කරේ නැත්තම් මේක භවන හරියයි කියලා එයා කවදාකවත් ඇත්ත හිලි කරන්නේ ඉතින් යාට ඒක දෙන්න ඒ ඒ ඇත්ත හෙලි කරන්න වැරදුනක් කමන්නේ වැරදුනක් කමන්නේ පශ්චාත්තාපන කියන්න කියන්නේ ලොකු ශ්‍රද්ධාවක් ලොකු විශ්වාසයක් ලොකු විශ්වසනීය ගතියක් ඇති කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම්පුරනකොට උන්වහන්සේ කියන වචනයක් සැක නොකර බාර ගැනීම සඳහා සියලු දෙනාගේම පෞසල කළා විශ්වාසය ඇති කරන්න. පුදුමාකාර මහන්සියක් කරන් දෙනවා. මුළු 550 ජාතිකයේ තුලම නොකරපු කිසිම වැරද්දක් නැහැ බෝසතාණන් වහන්සේ. හැබැයි කවදාකවත් බොරු කියලා නැහැ. ඒ මොකද මං කිව්වොත් වචනයක් කවුරු සැක නොකරන අද්විච්ච වචන බුද්ධා අමෝඝ වචනාජිනා. ඒ බුද්ධ ඥානසේ පිළිගත්ත බුදු වුණාට පස්සේ මෑතින් සතුන් මැරුණා. මෑතින් හොරකම් කෙරුණා. කාමීත්‍යචාරය හැසිරීම සිද්ධ වුණා බෝසත්ත්ව කාලේ. හැබැයි මම ඔක්කොම කරලා දැනුත් කියනවා කෙදිච්ච එක කෙදිච්ච හැටියට කියනවා නැති එක නැති හැටියට කියන එකට කියනවා ආර්ය විවහාරය කියලා. බොරු කියන්න ගියේ නෑ. ඒ මොකටවත් නෙවෙයි කෙනෙකුගේ විශ්වාසය දිනා ගන්න. ඒකල බුදුසෙනාන්ද කියනවා හරි හරි භාවනා හරි කියන්නේ නැහැ කමන්නේ. වෙච්චෙක් කියන්නේ. එතකොට කාටවත් නොකියුවට බුදුහාමුදුරන් කියනවා මොකද එයාගේ ගුණේ නිසා නේ බුදුහාමුදුරන්ගේ ගුණේ නිසා. ඒ නිසා අපි දල වශයෙන් තේරුම් ගත්තොත් මේ සතර 이르දිපාදවල මේ බුද්ධ වචනයෙන් කියවිච්ච සමාධි જાති හතරක් තියෙනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, මීමාංසා සමාධි කියලා. ඡන්ද සමාධිය කියන්නේ සද්ධාව නිසාම අපිට පුදුමාකාර විකූර්ණ කරන්න පුළුවන්. සද්ධාව නිසාම අපිට පුදුමාකාර ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. කිසිම භාවනාවකින් නෙමෙයි කරන්නේ සද්ධාවෙන්. ඒ නිසා අන්‍යාගම් වල තියෙන මේ ප්‍රාතිහාර්ය බොරු නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම සද්ධාවෙන් කෙරෙන්නේ. මොකද ඊයත්තු යාගේ දෙයියෝ හරි බුදුන් හරි බ්‍රහ්මයා හරි අදහනවා නම් ඒක පුදුම චිත්ත විකූර්ණයක්. ඒ නිකන් මේ ඇත්තට මේ පළවෙනි දාසි ධර්ම දේශනාවට විස්තරයක් මෙතන කියන්නේ. ඒක බුද්ධ ආගමට සම්බන්ධ කරලා කියනවා නම් ඒ චිත්තල පබ්බතේ සිතුල් පව්වේ මුදුනේ මොකද සස්තිරිකව තියෙන කාලේ රාතන් වහන්සේලා 24000ක් විතර වැඩ හිටපු කාලේ එතන තිබිලා තියෙනවා ආර්යවංශ සූත්‍ර දේශනාව. ආර්යවංශ සූත්‍ර දේශනාව කියලා කියන්නේ මේ සාමාන්‍ය ඉදිරිඳා ගත කරන මේ පෞල් රකින්න ගිහියත්තන්ද ආර්ය වංශය පිළිබඳව කියලා දෙනවා. ඒක දන්න කෙනෙක් ඇවිල්ලා කිව්වහම මුළු රාත්‍රී තින්තුස් පැයේ බණ කියන. ඉතින් ඒකට හම්බ වෙන්නේ අවුරුද්දක විතර සැරයක්. ඉතින් ඒක පල්ලෙහා කන්ද පේන හරිය පල්ලෙහා ගෙදරක ඉන්න අම්මයි, දුවයි, තාත්තයි. උන්නේ දාට දැනගන්න ලැබිලා තිනවා අරිය ආදිවංශ සූත්‍ර දේශනාවක්. ඉතින් ඒකට ඔක්කොමලා පවුල පිටින්ම ගිහිල්ලා අහනවා. නමුත් මේ අම්මා බඩදරු. ඒක නිසා තාත්තයි අම්මයි කිව්වා උඹ කන්ද නගිනක හොඳ නැහැ. කන්ද නගිනකොට ගබ්ස වෙන්නවයි අර බඩ හෙල්ලෙනවා වැඩි ඒ නිසා එන්න එපයි කියලා. ඉතින් ඒ දුවට බඩදරු අම්මට බෑ කියන්නත් බෑ මොකද බොක්කට ආදරේ දරුවට ආදරේ. හැබැයි මේක ආය අහන්න වෙන්නෙත් නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා ගියාට පස්සේ මෙහා මිදුලේ ඉඳගෙන එහාට සක්මන් කරනවා මෙහාට සක්මන් කරනකොට පේනවා ඒ අහස් මේ ඒකට කියන්නේ චෛත්‍ය කියලා. උඩම හදන චෛත්‍ය ඕන පැත්තකට පේනවා. විශාල සෙනඟක් පිළිලා සාදුකාර දිදී දැන් හාමුදුරුවෝට බණහන ලෑස්ති. මෙයාට ඇතිවෙච්ච සද්ධාව කොච්චරද කියනවනම් ඒ සද්ධාව නිසාම ඔසෝලා ගිහිල්ලා ඒ ධර්ම සභා මණ්ඩපේ තියලා තියෙනවා. සද්ධාවෙමයි. ඒක මේකට කියන්නේ irdipaadaya ශ්‍රද්ධාව නැත්නම් කුසල ඡන්ද ඉර්ධිපාදේ. බණ ඉවර වෙලා දැන් හින්න සෙනඟ පොඩි කන වෙලාවේ දඟලනකොට අම්මා දඟලා තිනවා මේ ගෙදරින් දෙපයි කියපු කෙල්ල ඇවිල්ලා දැන් මෙතන බනහනවා. ඊට පස්සේ හොන්දටම බලලා තිනවා දැන් උඹ හින්දා නෙමෙයි බඩදරුවා හින්දායි මං කිව්වේ එන්න එපයි කියලා මොකද්ද මේ කරපු වැඩේ කියලා. ඒ මනුස්සයා කිව්වා අම්මලු කිව්වලු අම්මේ මම අම්මා කියපු දේ ඇහුවා. නමුත් ඒ සද්ධාව ඇහෙනකොට ඒක දැනෙනකොට මම උඩින් ඇවිල්ලා මෙතන තැම්පත් උනේ. මං දන්නේ නැහැ. මට ඒ තරම්ම ආසාවක් තිබුණා බනහන්න. ඉතින් ඒක දැන් ඉන්න විද්‍යාඥයෙකුට කිව්වොත් එහෙම උන්ද බලාවි මේක ගුරුත්වාකර්ෂණ ක්‍රමයක ගියාද එහෙම නැත්නම් නෙගටිව් ෆෝස් එකට ගියාද ඒ හිතන්න බෑ තියාගෙන මේව කිසිම විදුහුරු ගතියක් නැහැ ප්‍රතික්ෂේප කරනවා ඒ මොකද මේ අම්මනි භාවනා කරලා නැන්නේ බඩදරුවක් වගේ ඉන්නේ භාවනා කළ උඩින් ගියා නම් ඒකට පැත්තකට යයි ඉතින් කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ අඩුවනේ ඒ අම්මන්ට විශ්වාස කරන්නේත් නැහැ වැඩි වෙනවා. ඒ කිනාගේ සීල ගුණයක්වත් සතියක් මොකක්වත්ම නැහැ. මේ ඡන්දේ irdipaade. irdi වැඩ. Tamanda කෙරෙන්න ඕනේ වැඩි. irdiෙන් වගේ කරනවා. ඒ තරම්ම සද්ධාව. ඒ තරම්ම දාන වෝසග්ගපට්ඨානේ ඒකත්තම් කියලා. යම් කෙනෙක් තාම ඇදහිලිෙන් යුක්තව දානයක් දෙනකොට එයාට මේ වැඩේට තියෙන පුදුම ඡන්දේ නිසා සද්ධාව නිසා ඒ දාණයට ඕන ඔක්කොම සම්පාදනය වෙනවා. දාණය දෙනකොට මිනිස්සෙක් නෑ හිතන. සද්ධා විතරයි තුලේ. ඒකත් සමාධියක්. ඒක නා අපි වගේ ඇවිල්ලා ආනාපානෙ කරලා පිම්බීම හැකිලිම කරලා දිගගිය සමාධියක් නෑ. නමුත් මේක සමාධියක් කියලා ඒක නා පිළිගන්නේ නෑ. ඒ ඉර්ධිය ලබන කෙනා පිළිගන්නේත් නෑ. ඊට පස්සේ වීරිය සමාධියක් කියලා එකක් තියෙනවා. අපි ඒකත් ওই දෙවෙනි දවසේ බලන්න කිව්වා. කරන කරන දේ වර්ධිනවා. මෙයා අතාරින්නේ වැරදුනට ආය කරනවා. ආය කරන කරගෙන කරගෙන යනකොට වෙලාවක් එනවා. එයා දන්නේම නැතුව වෙන කෙනෙක් නම් වැඩ යතැල්ලා මාස ගාණක් දිගට දිගට කරනකොට මෙයාට වෙලාව ආපුවාම ඒ හිතපු දේ වෙන කෙනෙක් දොස් කියනෝක හරියන්නේ නැති පාර්ගෝක කරන්න බෑ කියලා මේ විරිය සමාධි විරිය ඉද්ධිපාදේ තියෙන එක නා ඒ කවුරු මොනවා කිව්වත් අතාරින්නේ නැහැ. එයා දන්නවා මේ ලෝකේ ඕනේ සබහා ධර්මයක් වෙනස් කරන්න පුළුවන් නිතර නිතර කරනවා. අපි මන්ත්‍ර ජප කරනවා කියලා කරන්නේ ඒකනේ. එකම මන්ත්‍රේ ජප කරනකොට හතර මහා භූතිය තමයි නතු කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙම කියනකොට නම් මම දන්නවා ඕගොල්ලෝ ඇත්තටම මයිත් එක තරහ වෙනවායි කියලා. දිගටම සත්තු මරන්න ඒත් නිවන් දකින්න. අඟුලිමාල්ට උනේ ඒකනේ. 1000ක් මරන්න ඕනේ හැබැයි දෙල්ලම් බෑ. එතකොට බුදුහාමුදුරු ළඟට එනවා. ඕගොල්ලෝ හිතනවාද අඟුලිමාල කොවිලාගේ පස ගහලා 998 දී නිවන් දැකන එක හරණය සවුත් මේ හත්තු මණ්ඩක හරණය කියලා වැත්තකට වුණා නම් බුදුහාමුදුරු එන්නෙත් නැහැ. අම්මාවත් කපනවා එලා. තාත් බුදුහාමුදුරුවත් කපනවා. එකම දෙයක් දිගට කරන්න බැරි අමනයාට තමයි පුතඥය කියන්නේ. මොන දේ හරි දිගට කරන්න හැබැයි ඒක අදහගෙන කරන්නේ. කදාවත් වරදින්නේ නැහැ. අපි වෙලා තියෙන්නේ අද එකක් කරනවා හෙට එකක් කරනවා ලින්ක් අපන මිනිහා දැන් දැන් ඔය ලින්ක් අපුවට කවදාහකත් උල්පතකට හම්බ වෙන්නේ නැහැ. කාරගත තැන අනේකයි තියෙන්නේ කඩාගෙන. ඊට පස්සේ අරින්න හොඳ. ඒකට කියනවා මේ විරිය irdipaade කියලා. පහල පහල ඉන්න ඔක්කොම බයියෝ. මු අරින්නේ නිකන් කතාවට කියනවා මේ මිනිස්සෙක් ගිහිල්ලා හතරමං හන්දියක තියෙන නගරෙක අයිනේ මාළු මාළු මේ වතුර ගඩක් ගාව මාළු බානවලු. ඉඳලා ඉట్లా උසලා බලනවලු ඒක අග ගැට ගහලා දෙන්නේ ඉදි කට්ටක්ලු බිලි කොක්කක් නෙවෙයිලු. එයින් බාලු දාගෙන බොහොම උනන්දුවෙන් බිලි විත් දාගෙන ඉන්නවලු. ඉඳලා උසලා බලනවලු ඉදි කට්ටක්ලු ළඟ ඉන්න මිනිස්සු එක්කවලු යකෝ ඉදි කටු කන්නේ නැහැ මාළුවෝ. උඩ බිලියක් දාපන්. ඉදිකටට කොහෙද හුවෙන්නේ? ධර්මයන්සම වුණ දිහා බලලා ආයෙ දාගෙන බලාගෙන ඉන්නවා. අර උගිල්ල කිව්වලු බලපංකෝ අර මිනිස්සයා දැන් පැය ගාණක් බලනවා ඌවේ. මාළු හම්බෙන්නෙත් නෑ ඌ අරින්නෙත් නෑ. ඊට පස්සේ අර කට්ටිය කිව්වලු බලන්නකොට මිනිහා උස්සලා බලනකොට ඉදිකටලු තියෙනවා. ධර්මයන්සත් ගිල මොකද්දයි සමසෝ කරන්නේ මේ මාළු අල්ලන්න. ඒකට බිලියක් සහයමක් තියෙන්න බෑ. මෙයා වුණ දිහා බලලා ආයෙ මාළු වට දාගෙන ඉන්නවා. ඉතින් මුළු ගමම නගරෙම උත්සාහ කරලු. පස්සේ ගිහිල්ලා ග්‍රාම සේවකට කිව්වලු. ග්‍රාමසිකාරයගොල්ල මේක වැයි කියලා ග්‍රාමසේවක මම මේ කට්ටියත් ඇවිල්ලා කියන නමුත් මේ කරන වැඩේ හරියන්නේ නැහැ. ඕක ඕක ඉදිකටක් කොයි? මේ මූණ දිහා බලනවලු දාගෙන ඉන්නවා. කෝර්ලේ මහත්තයා කියලා කිව්වලු. කෝර්ලේ මහත්තයාත් ඇවිල්ලා කිව්වලු. දිසාහමතුරන් කිව්වලු. දිසාහමතුරත් ඇවිල්ලා බලනවලු. ඒ දිසාහමතුර රජුරන් කියලා කිව්වලු මේක නම් ලොකු දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. නමුත් අසවල් ගමේ අසවල් දනක මිනිස්සෙක් ඉන්නවා. දැන් මෙච්චර කාලයක් ඉදිකටක් දාලා මාළු බානවා. ඌ ඒක අරින්නේ නැහැ කියලා. ඊට පස්සේ රජුගේ ගෝලිය යකෝ ඒක මේ වැඩ වෙන්න ඇති පොඩ යම් බලන්න කියලා. ඊට පස්සේ රජුගේ පෙරහැරෙන් ගිහිල්ලා බෑලා රජුගේ ගෝලිය මේ රාජධානිය මම තමයි රජය. මේ ඔක්කොම මගේ වැයිකේ තියෙන්නේ. ඉතින් මිනිස්සු කියනවා මේ එකින් එකට ඇවිල්ලා මේ දිසා මහත්ය බව කියනවා. තමුසේ මේ ඉදිකට්ටක් දාගෙන මාළු වලන්න හදනවා කියලා. ඉතින් මේ මගේ වයි කියන මනසේ මේ මෝඩ වැඩේ කරනකොට මම කියන්න එපායි. ඒක මේ බලන්නත් එක්ක ඔයා දන්නේ නැද්ද? මිදි කටට මාළු අහුවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වල නෑ මම මිදි කට්ටෙන් මාළු අල්ලන්න නෙමෙයි හැදුවේ රජෙක් අල්ලන්න කිව්වලු. ඉදි කොක්කට අහුවෙන්නේ සිරිගහන මාළුවෙක්. ඉදි කටට අහුවෙන්නේ රජෙක්. ඒක නිසා අපි මේ කොක්ක දාගෙන අපි ඉන්නේ අපිට අහුවෙනවා. හැබැයි දවස් දෙක යනකොට මාළුවා සිනි ගහනවා. බුදුජානන්ස අපිට දීලා තියෙන කෙලින් කරපු ඉදිකට්ටා. සංයෝජන කියන්නේ කොක්ක. සංයෝජන නැති කරනවා කියන එක දිගහැරලා දාන්න ඕනේ සමාජයකට කියලා ඉදිකට්ටක් දාන්න මොනම දෙයක්වත් පැටලෙන්නේ නැහැ. අපි කොක්ක තිබුණොත් තමයි පැටලෙන්නේ. කෙලින් එක දාලා වැඩ කරන්න පටන් ගත්තාම අහුවෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. ඒ නිසා විරිය සමාධිය තියෙන කෙනා බිලියට හැම දාන්න ඕනෙත් නැහැ. බිලියක් දාන්න ඕනෙත් නැහැ. කෙලින් ඉදිකටක් දැම්මත් අල්ලනවා. ඊට පස්සේ චිත්ත සමාධිය කියන එක ඒක විතරයි බුදුහාමතුරු පහළ වෙන්න ඉස්සෙල්ල මිනිස්සු උත්සාහ කරලා මේ සමත සමාධිය එහෙම නැත්නම් චිත්ත සමාධිය ඒකාග්‍රතාවකේ මේක තමයි ලෝකෙ තියෙන දරුණුම ඇබ්බැහිය. ඒක ලැබෙනවා නම් ඒ සඳහා ඕන දෙයක් අප කරන්න මිනිස්සු කැමති. නමුත් ඒකේ අහු වෙන ගතියක් තියෙනවා. චිත්ත සමාධිය. ඒකේ අනෙක් පැත්තනේ අපි දන්න මේ විපස්සනා සමාධිය කියන එක තමයි මීමන්ත සමාධිය දැන් අද කතා කරන්න හදන එක. ඉතියේ මං බුරුමේ ඉන්න වෙලාවේදී ඒ මං ඉගෙන ගත්තේ බුරුමේ ඉන්න වෙලාවේ මහාසී භාවනා ක්‍රමය. ඒක ක්‍රීම විපස්සනාවයි කතා කරන්නේ සමතේට වැඩිය අනුග්‍රහ කරන්නේ. ඉතින් ඒ නිසා විශාල චෝදනාව දිගින් දිගටම මේ තිබුණු බුද්ධ ශාසනයේ සමාධිය නැත්තම් සමතේ පැත්තකට දාලා විපස්සනා විතරක්ම අඳුල්ලා දෙන්න හදනවා. ඒක ඕනෑමට වැඩිය පක්ෂග්‍රාහී වැඩක්, අන්තවාදී වැඩක් කියලා. ඉතින් ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේලා ගාව විශාල සෙනඟ භාවනා කරනවා, ප්‍රතිපල ලැබුව ඇත්තෝ ඉන්නවා. ඒගොල්ලෝ දිගටම එකම කියනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ සමත සමාධියේ තියෙන අඩුපාඩුකම් හොයන්න පටන් ගත්තා. ත්‍රිපිටකය හරහා. පෙන්නලා දුන්නා ප්‍රධාන අවස්ථා තුනක්. එකක් තමයි සිතාත් කුමාරෝත්පත්ති ඇවිත් කියලා දවස් 7කින් ඒ මාලිකාවට ආපු අසිත තාපසයා අරූප ධාන දක්වා තනියම ධාන වඩපු කෙනෙක්. එයාට ඒක නිසා භාවනා කරන්න ඕනේ නම් ඒ ධානයකට සමවැදිලා අරූප ලෝකෙට උනත් යන්න පුළුවන්. එයා ඒ නිසා manuss ලෝකෙට එන්නේ එන්නේ සුවිශේෂී අවස්ථාවට විතරයි. ඒ ආපු වෙලාවක තමයි දැනගත්තේ බෝසත්න් වහන්සේ ලෝකෙ ඉපදිලා තිනවා. එයා රජමාලිගාවට ගියා කොහොමවත් දන්න කෙනෙක්. ගිහිල්ලා බලනකොට දැක්කා මේ පින් මේ පින් ඇති දරුවා. එයාට තියෙන ඒ ලකුණු ටික. දෙචිස් මහපුරුෂ ලක්ෂණ තියෙනවා. ඒක නිසා මෙයා බුදු වෙනවා ඒකාන්තයෙන් බුදු වෙන බව මෙයා දන්නවා. ඉතින් ඒක ලොකු සතුටක්. ඒ ශිල්පේ දන්නේ කනට මේ අංකුරේ කවදා හරි මහ විශාල ගහක් වෙනවයි කියලා. ඉතින් රජුරු ඇවිල්ලා මෙහෙම වන්දනට හදනකොට කුමාරයා කකුල් දෙක ගිහිල්ලා උඩ හිටියා. වඳින් වැඳුම් ගන්න බෑ කුමාරයාගේ තාපතේ ජටිලේ උඩ හිටියා. මේ සුම්බරේ උඩ හිටියා කකුල් දෙක. ඊට පස්සේ තාපතයා බය වුණා. රජුරෝ බය වුණා. අතට අරගෙන ටිකක් hina වෙලා ටිකක් ඇඬුවයි කියන කතාව දහම් පස්සේ අපි ඉගෙනගෙන තියෙනවනේ. අජ්ජුරෝ බය වුණා මේක දැක්කට පස්සේ මේ මෙච්චර මේ තෙදවත් ඊර්ෂින්නාන්ත කෙනෙක් දරුවා බල්ල මොකද යන්නේ මොකද hina වෙන්නේ කියලා. ඉතින් රජුරෝ බැගෑපත්තලා කිව්වා මොකද්ද ඔබතුමා මේ hina වෙන්නේ අඬන්නේ. hina වෙන්නේ මොකක්වත් නෙවෙයි. මෙයා යම් හේයකින් ගෙදර හිටියොත් රජගේ හිටියොත් ඒ කාන්දේම සක්විත රජ වෙනවා. සී මේ සුද්ධෝදන රජුරණ බුද්ධම සතුටක් අපේ પરම්පරාවේ එක්කනේ සක්විති රජ වෙනවයි කියලා. හැබැයි ගිහි ගිය අතහැරියොත් බුදු වෙනවා. ඉතින් එතකොටම සිතෝත රජුලා මුට බුදු වෙන්නම් දෙන්නේ අමමුත්ත කිව්වත් කියලා. මොකද එයාට උන රජ වෙන්නේ. ඔක්කොමලා එතන තමයි ඉන්නේ. කෙසේ නමුත් ඊට පස්සේ ආව රජුරෝ ඇයි එහෙනම් අඬුවේ කියලා. මෙයා බුදු වෙනකොට මම මේ ලෝකේ නැහැ. මැරිලා. ඒකෙන් කතාව ඉවරයි. ඒ බුරුම සාංශල අහනවා එයා මැරිලා කොයි භවයට ගියත් බුදුහාමුදුරුවෝ දකින්න එන්න පුළුවන් නේ. දෙවි කෙනෙක් උනත් වෙනවා, මනුස්සයෙක් උනත් වෙන්න පුළුවන්, තිරිසන් උනොත් බෑ. ඉතින් මෙයා තිරිසන් වෙන්නේ නෑනේ. නමුත් මෙයා මේ කරපු අරූප ධානය නිසා මැරිලා උපදින දිව්‍ය ලෝකේ ඇහැ නෑ, කන නෑ, අනික් ටික විතරයි තියෙන්නේ. ඒ නිසා බුදුබණක් අහන්න බෑ, දකින්න බෑ. ඉතින් ඒ නිසා මේවා ඉපදින ලෝකෙට බුදුබෙක් ඉපදින බව තේරෙන්නේ නැහැ. හුලඟක්වත් වදින්නේ නැහැ. දැනගන්න බෑ. ඉතින් ඒක නිසා මෙයා කනගාටු වුණා නේ මම මෙතන ගියාට පස්සේ එතනදී බුදු වෙනවා ටික කාලෙකින් මම එතකොට ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ මේ තරම් විශාල මේ හැකියාවක් සහිත ධ්‍යානයක් තියෙනවා ඇයි ඒක ප්‍රතික්ෂේප කරලා එයාට ආපහු එන්න බැරි සාමාන්‍ය ලෝකෙට අර ධ්‍යාන තියෙන කෑදරකම බුදු කෙනෙක් වෙනවා බුදු වෙනවා ඒ වෙනකොට මට එතෙන් එන්න බෑ ඒ වුණත් ධ්‍යාන තියෙන ආදරේ ධ්‍යාන තියෙන නිකන්තිය නැත කරන්න බෑ ඉතින් ඒක නිසා දැනටත් ඇති මේ මේ පණ අහනකොටත් උඩ ඉඳගෙන අහනවා ඇති බයින්වත් දන්නෙත් නෑ මට මේවා කියනවට කැමති නෑ ඒගොල්ලෝ ඒ තරම්ම ඉහළ සැලේක හිටියට ඒකට තියෙන ඇබ්බැහිය නිසා ඒ වගේම ආලාර කාලාම උද්දකාරාම පුත්‍රත් හත් වෙනි ධ්‍යානෙ අට වෙනි ධ්‍යානෙ ලැබලා තිබුණා නමුත් අවාසනාවට වගේ සතුවචනාංශිකේ බුද්ධත්වයට දවස් 7කට කලින් දවසකට කලින් ඒගොල්ලෝ අභාව ප්‍රාප්ත වෙන සර්වඥාන්සේ පස්සක මහණුන් තෝරන්නේ ඉස්සලා තීරුවේ මේ දෙන්න. බලනකොට ඒ දෙන්න මිය පරලෝ ගිහිල්ලා අරූප ලෝකවල ඉන්න නිසා බුදු හාමුදුරන්ට ඕන වුණත් ගිහිල්ලා උදව් කරන්න බෑ. ඒ තමන් විසින්ම හදාගන්න ඒ මේ උගුල නිසා. ඒ කියන්නේ ධ්‍යාන වල තියෙන කැමැත්ත නිසා. ඒ නිසා ඒ චිත්ත සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉර්ධිපාදං කියන එක අත්‍යවශ්‍ය දෙයක් නිවනට සමාධිය තියෙන්න ඕන නමුත් ඒකේ තියෙන මේ ඇබ්බැහි ගතිය අල්ලන්න පුළුවන් වෙන්නේ අපි අද මේ ගන්න මීමන්තා සමාධි පධාන සංඛාර සමන්නාගත ඉර්ධිපාදයේ තිබුණොත් විතරයි අපි මෙහෙම කතාව ගොඩනගමු අපි යම් වෙලාවක ගිහි සැප අතාරින්නේ ඒ ගිහි සැපට වැඩිය මෙලවදීම අත්විඳිය හැකි සැපයක් දැක්කොත් පමණයි නැත්තම් කවදාකවත් අතාරින්නේ නැහැ. ඒක නිසා ගිහි සැපේට බුදුරජාණන්සේ දුන්නා ආමිෂ සුඛය කියලා. ඊට පස්සේ බුදුරජාණන් කිව්වා ඇත්තෝ දකිත්වා කං ඇත්තෝ අසත්වා ආමිෂ සැපේ තිරසනාට සහ මනුස්සයාට සමානයි. නමුත් මනුස්සයාට විතරක් සුවිශේෂී වෙච්ච නිර්ආමිෂ සැපයක් කියලා එකක් තියෙනවා. ඒක විවේකජම් පීචි සුඛා සම්පූර්ණ විවේකී තුලින් හම්බෙන්නේ ප්‍රීති සුඛ සහිතයි ඒ තිරසනාර කරන්න බෑ මිනිස්සුට ඕනම් කරන්න පුළුවන් ඒක නිසා ඒක කරන්න නම් මේ ආමිෂ සපය తాවකාලිකව ඉතුරු අතාරින්න ඕන අතහරලා ප්‍රතිවේදය ක්‍රමවේදය රැක්කොත් යාට පුළුවන් ඒ කාම ලෝකේ අතලා රූප ලෝකෙට යන්න. ඒ රූප ලෝකේ ලැබෙන සැපේ තමයි නිර්ආමිෂ සුඛය. ඒ නිසා නිර්ආමිෂ සුඛය අහලා ඒකෙම වෙන්න පුළුවන් කියලා හිතලා මගේ ජීවිතේ මම ඒක කරන්න ඕනෑ කියලා කුසල ඡන්දේ පහළ වෙච්ච අය විතරයි ඩිංගිත්තක් කරේ භාවනාව ගැන හිතන්නේ. අනිත් ඔක්කොටම තාම හිතිලා නෑ මේ කාම ලෝකේ දුර්ලභම. ඒකට තාම කාම ලෝකේ ඉන්නේ. කවදාරි හිතීච්ච කෙනාට උත්සාහ කරලා බලන්න දෙනවා මේකට කියනවා කුසල ඡන්දේ කියලා. ඒකට තමයි ඡන්දේ irdipaade කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කාට හරි බැරි නම් මේ ලෝකේ තියෙන මේ අත ගන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානවලට එහා ගිය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්වરૂපයක් මේ ජීවිතේ ඉඳන්දිම විඳින්න පුළුවන් කියන එක ඇදහිලක් නැත්නම් එයා කවදාකවත් කාම ලෝකේ අතාරින්නේ නැහැ. අතාරින්න බෑ. අතාරින්නේ මොනවට සාපේක්ෂ වෙලා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ එක චිත්තක්ෂණයට හෝ මේ කාම ලෝකේ අතහැරලා තියෙනවා නම් ඒක තමයි එයාගේ සංසාරේ කරපු ලොකුම පින. චිත්තක්ෂණයකට හෝ කාම ලෝකේ අතහැරලා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. එයා සමහරට දන්නේ නැහැ. මේ තරම ලොකු කැපකිරීමක් මේක කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතෙන් ගියාට කාම ලෝකේ අතහැරියාට අතහැරලා ලබන්නේ නිර්ාමිෂ සුඛය ලබන්න. එහෙම නැත්නම් අපි කියනවා නිස්සරණ සුඛය කියලා. හැමෝටම ලැබෙන්නේ නැහැ. භාවනා කරන හැම කෙනාටම කායි විවේකේ ලැබුණාට චිත්ත විවේකේ ලැබෙන්නේ නැහැ. චිත්ත විවේකේ ලැබුණොත් හිතන්න තමන් ගිහි අතාරපු නිසා ක්ෂණ මාත්‍ර වශයෙන් ටික ටික ටික ටික හිත විස්්‍රාම වෙන ගතිය තියෙනවා. හුදකලා වෙන ගතිය තියෙනවා. විවේක වෙන ගතිය තියෙනවා. මේ තේරිච්ච එක එන්න එන්න එන්න එන්න එහෙනම් හිත අරමුණත් එක්ක ඉඳලා ඒ කොදි භාවයකට සමාදි වෙන්න වෙන්න එයා කාමයේ විතරක් නෙවෙයි කාමයේ පිළිබඳ තියෙන කාම ඡන්දයත් එහෙම නැත්නම් කාම සංඥාවත් දුරුවන් කරගෙන පාගගෙන තමයි මේ කියන චිත්ත සමාධියක් චිත්තක්ෂණතරි ළඟින්නේ. ඒ ඒක කෙරුවා නම් ඇත්තටම භාවනාවට පැමිණීමේදී භාවනා මධ්‍යස්ථානයක භාවනා ගුරුවරගේ සිද්ධිය කෘත්‍ය ඉවරයි. යාට කියත හැකි උඹ දන්නවා කාම ලෝකේ තියෙනවා ආමිෂ සැපේ තියෙනවා මේ පැත්තේ තියෙනවා නිරාමිෂ සැපයක්. ඒක කවදාකවත් උත්සාහ කරන්නවත් නෑ කාම භෝගියා. දැන් Taman උත්සාහ කරන විතරක් නෙවෙයි දැනගෙන ඇවිල්ලා දැන් ඔන්න ඒ නිරාමිෂ සුඛේ රන් කිරි කට ගාගත්තා. තොලේ ගාගත්තා. දැන් උඹට තියෙන එකයි යෝග වැඩි කරනවා. එච්චරයි. ඉන්නේ හරක් කමටහන් සුද්ධ කරන දෙයක් නෑ. ඊට පස්සේ එයාට තියෙන්න ඕනේ මොලයක්. ඒ ලබාගත් දේ නැවත නැවත ලබන. ලැබුවට පස්සේ එයාට ඒ රූප ලෝකයේ රූප ධාන මට්ටම් කියලා මේවට කියන්නේ. එයාට හම් වෙනවා ටැක් ටික වේලාවක් එක ඉන්න පුළුවන් ගතියක්. ඉතින් මේ අර අච්චර විශාල කාමයක් ගෙවම් කළා කාම සංඥාවක් ගෙවම් කරලා මේ ලැබුවා වූ ඒ රූප හෝ රූප සංඥාවට ඊමණස කොච්චර ඇලෙනවද කියනවනම් කාම සංඥාවේ තියෙන අත්හැරපු කමේ තියෙන ගැම්මට සාපේක්ෂව අර ඇති වෙන ධානයට අර ඇති වෙන චිත් ඒකාග්‍රතාවයට අර ඇති වෙන ඒකෝදි භාවයට ඇලෙනවා. නමුත් එයා දන්නව නම් මේක රූප ලෝකේ මේ රූප ලෝකේ ඉන්නකම් අරූප ලෝකේ ගැන දැනගන්න විදියක් නැහැ. කාම ලෝකේ නම් අතහැරියා. දැන් අල්ලලා තියෙන රූප ලෝකයක් මේකේ ඉන්නකම් අරූප ලෝකේ දැනගන්න බෑ කියලා මෙයා මේ ධානයත් අතහැරියේ නැත්තම් නැත්නම් ඒක ඉක්මවලා ගියේ නැත්තම් එහෙම නැත්නම් ඒක විනිවිද දැකලා ගත්තේ නැත්තම් යමේ රූපෙට අල්ලනවා ඒ රූපේ අල්ලුවාට පස්සේ යාට සතුටක් තියෙනවා කාමයේ ප්‍රතිචාපනය කරන රූපේ ගත්තා හරි නමුත් මේ ඇල්ලීම නිසා අරූපෙට යන තියෙන අවස්ථාව ඊට ඩිසියුම් දෙකට යන තියෙන අවස්ථාවේ බන්ධනයේ නිසාම මෙයා වහයලා ගන්නවා. ඉතින් කවුරු හරි දක්ෂ කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ ඔය රූප ලෝකේ වටිනාකම තියෙන කාමයේ ප්‍රතිස්ථාපනය කරන්න විතරයි නමුත් ඔක නිවන නෙවෙයි. ඒකට යන්න ඉස්සෙල්ලා මේ රූපේ ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ අරූපෙන් කියලා. කාටකත් එක වැටහෙනකන් සම්මාදිට්ඨියට එනකන් සම්මා සංකප්පයට එනකන් යෝනිසමනසිකාට එනකන් එයාට කවදාකවත් මේ උපයාගත්තා වූ කාම ලෝකයේ නැත්නම් මේ රූප ධානයේ ආධිනව දකින්න බෑ. මොකද ඒක යාට ලොකු තමන්ගම දරුවා වගේ තමයි පේන්නේ. ඉතින් එතනදී යාට මීමන්සා නුවණ නැත්තම් අපි කාමයට එක්ක වරනකොට නම් රූප ලෝකේ වඩා හොඳ දෙයක් තමයි. මොකද ඒතෙන්ද ගියාට පස්සේ ඊට වඩා හොඳ එකක් පේනකොට මීමන්සා බුද්ධිය යොදලා මේ උපයාගත්ත දේ කැප කරලා ඊට වඩා සියුම් දෙයට ආයෝජනය කරන්න බැරි නම් ඒ ලස්සනම වාක්‍යය තමයි එයාගේ දියුණුව බාධා කරන්නේ තමන්ගේ හොඳ ටික. තමන් උපයාගත්ත ටික. ඒක අතාරින්න බෑ. ඒක නිසා මේ අතා අල්ලාගත්ත දේ ඒකක් අයින් කරන්න හොඳ වුණාට මේක 100%ක් සාකල්යෙම කේවල හොඳක් නෙවෙයි. සාපේක්ෂ හොඳක් තියෙන මේකට යනකොට තව හොඳක් තියෙනවා. මම ඒකට යන්න ඕනේ කියලා ඒ උපයාගත්ත දේ විනිවිදලා බලන්න පුළුවන් ශක්තිය මේ ලෝකේ ඉතාමත්ම අඩුම මානසික ශක්තිය. මොකද අපි උපේන යමක් වෙනවා නම් ඒක බැඳ අද බැඳ ගන්න. ඒක මගේ කියා ගන්න. ඒක බඩ බැඳ ගන්න. ඒකම ඉදිරියට යන බාධාවක් වෙනවා. ඒක නිසා එතෙන්දී මීමන්සා නුවස නැත්තම් කාම ලෝකේ ඉන්නකොට මේ සංසන්දනේ පේන්නේ නැහැ. කාම ලෝකේ ගියම කල රූප ලෝකයට ආවට පස්සේ පේනවා පසර ගියොත් කාම ලෝකේ තියෙනවා ඉස්සරහට ගියොත් අරූප ලෝකේ තියෙනවා මේ දෙකට යන්න ඕනේ කියන එක පාඩම් පන්ති උගන්නන්න බෑ. මෙතෙන්ට ආපු කෙනාට මීමන්සා නුවස තියෙන්න ඕනේ. මේ මීමන්සා නුවණ තිබිලා මෙයා කාමයේ ගෙවම් කළ රූප ලෝකෙට යනවා නැත්නම් අරමුණ මුදුන්පත් කරගන්න. ඊට පස්සේ අරමුණ ගෙවම් කරලා අරමුණක් නැති අනිමිත්ත වෙච්ච සමාධියක් සතියක් ලැබුවට පස්සේ අර මීමන්සා නුවණින් තේරෙනවා නම් දැන් එන්නේ එන්නේ ගොරෝසු තත්ත්වෙන් සියුම් වෙලා අතිසියුම් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මේවා එකින් එකට එකින් එකට සාපේක්ෂ తত্ত্ব. ඒ නිසා මෙතෙන්ට ආවට පස්සේ මේ උපයා ගන්නාලද අරූප ධානයටත් අසිත තාපසයට වගේ බන්ධනයක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. තෘෂ්ණාවක් ඇති වෙනවා. නිකන්තියක් ඇති වෙනවා. ඒක මීමන්සා නුවරට අහු වෙනවයි කියන එක සෑහෙන අභියෝගයක්. ඒ තමයි මේ දැන් දෙවෙනි රූපයකට එක ඒක තමයි මම නිදර්ශන පෙන්වුවේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර තාසිතාවසේ එතන තමයි අහුනේ. ඒ කෙනාට ගිහිල්ලා කවුරු හරි කිව්වොත් ඔය හරීම දක්ෂයිවා කාමයේ අතාරගත්තා රූපේ අතාරගත්තා හැබැයි දන්නවද මේ අල්ලගත්තේ අරූපෙත් ආදීනව තියෙනවායි කියලා. කවදාවත් පිළිගන්න කැමති නැහැ. මොදියාගෙන මේ ලෝකේ ඉන්න හරියක් ඔක්කොම උපදින්නෙත් කාමේ මැරෙන්නෙත් කාමේ ගත කරන්නෙත් කාමේ ඒ අමනියත් එක කතා කරනකොට මම කොච්චර උඩද ඉන්නේ තමුසේනවද මටත් වැරදි කියන්නේ කියලා බක බ්‍රාහමණයා ගාට ලොක බුදුහාමුදුරු කියලා කියනකොට බක බ්‍රාහමණයා කැමතිුනේ නැහැ බුදුහාමුදුරු ඇවිල්ලා මේ කියන පණිවිඩය ගන්න. මොකද එයා උපයා ගන්නලද මේ අරූප ධානය මහා ලොකෝට සලකනවා. එතනින් ගලවනවයි කියන එක බුදු කෙනෙකුට උනත් ඉතාමත්ම අමාරුයි එතෙන්දි ත්‍යාට බුදුහාමර පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ මේ තමන් උපය ගන්න ලද දෙයි ආදීනව සැලකීම. නිවනේ මෙපිට මේක තාම භවය. මෙතන ඉඳලා කවදා හරි ආයෙත් ගිහිල්ලා වැල් ගඩවිලෙක් වෙලා ආයෙ සංසාරේ උපදිනවා. ඒ නිසා මේක ඉඳතිම මේකේ ආධිනව දැනගන්නවා කියලා විමසුන් නුවණට ලක් කරනවා කියන එක ඒක සුද්ධ අහම්බයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක අහම්බයක් කියලා පැත්තකට දාලා නැහැ. උත්සාහයක් අරගෙන තිනවා කාමීන් එක්කනට රූප ලෝකේ හඳුල්ලා දෙනවා. කාමයේ රූපේ ධර්ණේ කරන අරූපේ හඳුල්ලා දෙනවා. ඊට පස්සේ කියනවා දැන් මෙහිත් ආධිනව පක්ෂේ සලකා බලන්නේ කියලා. ඉතින් මේ කතාව අහගෙන ඉන්නකොට හුඟ දෙනෙකුට සැක උපදවන්න පුළුවන්. මේ කතා කරන්නේ රූප ධානය ලැබලා අරූප ධානය ලැබලා යන කතාවක් කියලා. ඒකත් බොරු නෙමෙයි ඒක ඇත්ත තමයි. ඒක සමත කතාව. නමුත් ආනාපාන සති භාවනා කරන කෙනාගේ පැත්තෙන් බැලුවොත් යම්ම චිත්තක්ෂණයක හිත මේ කායानुපස්සනාවට ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් ආනාපානට ගියා නම් ඒ චිත්තක්ෂණේ 100%ක්ම කාමේ නැහැ. ඒ චිත්තක්ෂණේ 100%ක්ම කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ. ඉතින් කාට හරි යන්න බැරි නම් එක චිත්තක්ෂණයකට හෝ හුස්මට එක චිත්තක්ෂණයට හෝ ඉරියව්වට එයා භවනට අභව්‍ය පුද්ගලයෙක් එයාට ඉතින් පිළියම් කරන්න බෑ. නමුත් මෙතන ඉන්න මං හිතන්නේ කවුරක්වත් එහෙම අසාධ්‍ය රෝගයක ඉන්නවයි කියලා. වරින් වර යන්න පුළුවන්. ඊට පස්සේ ඒ කෙනාට කිව්වොත් ඒ වරින් වර යන්න පුළුවන් తত্ত্বය වළක්වන්නේ මොකද්ද? නැවතත් Taman ලෝකේ ගැන හිතන නිසා, අතීතය ගැන හිතන නිසා, අනාගතය ගැන හිතන නිසා, ආර්යමයා ගැන හිතන නිසා, අතන ගැන හිතන නිසා මේ පුළුවන් බව, මේ ප්‍රභවය, මේ හැකියාව වැඩි වෙන ආකාරයට කටයුතු කරන්න කිව්වොත් ආනාපානීය දිගේම එහෙම නැත්තම් කියනවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව දිගේම හිත පවත්වුවොත් ඒක ස්වභාවයේ තමයි ඒක දිහා බලනකොට ඒක ගෙවන් වෙනවා. ඒක ක්ෂය වෙලා යනවා. ඒක වැය වෙලා යනවා. භාවනා කරන කිසිම කෙනෙක් කැමති නෑ තමන් බලහින්න අරමුණ නැති වෙනවට. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන එන්නේ අර ගොරෝසු වෙලා, ඝන වෙලා, මේක නিত্য වෙලා, සුඛ වෙලා, සුභ වෙලා ආත්ම කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා අටුවාචාර්ය වහන්සේලා මේක විස්තර කරනකොට කියනවා සියලු අරමුණු තිබියදී ආනාපානයේ විතරක් හරියන්න හරියන්න හරියන්න අරමුණ සිුම් වෙනවා කියලා. ඒක කවුරක්වත් අදහන්නේ ආනපන බලනකොට නැති වෙච්ච ගමන් මොදෙනෙක් හිතනවා සතිය නැති වුණා සමාධිය නැති වුණා සීලේ කැඩුනා ආනපන කැඩිච්ච නිසා මේක මට හරියන්නේ මට වෙන භාවනාවක් දෙන්න බැරිද කියලා මේ ආනාපානය කියන එක ගෙවෙන දෙයක් තුනී වෙන දෙයක්, ඡේ වෙන දෙයක් කියලා, වැය වෙන දෙයක් කියලා ගණන් ගන්නෑ. ඉතින් ඒ නිසා මීමන්සා නුවණ තියෙන කෙනාට බණක් ඇහුනොත් එයාට කියන්න පුළුවන් ආනාපානයත් එක්ක වැඩි වෙලා හිටපු කෙනාට තේරෙනවා ඒක එන්න එන්න එන්න එන්න තුනී වෙනවා. ඒ තුනී වෙන එකට දීලා තියෙන උපමාව තමයි ගාන්ඨාරයකට ගහපුවාම සැරයක් එන සද්දේ ක්‍රමයෙන් ගෙවෙනවා. කොච්චර ගෙවෙනකන් අහගෙන ඉන්න පුළුවන්ද කියන එක තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ගහඬාගේ ඩාං ගල ගහපුවාම මේ පාත්‍රේ භාවනා කරලා නෙමෙයි ගෙවෙන්නේ. කට්ටි හිතනවා දැන් මට දිවන් දගෙන පුළුවන් පාත්‍රයක් උනොත් කියලා. මේ ඉන්නේ ඒ જાති මිනිස්සු මේකේ. මේ පාත්‍රයට ගහලා කිව්වොත් එහෙම මේ පාත්‍රයට ගහපුවම අනේ මට පාත්‍ර කෙනෙකුලන ගහන්න කෙනෙක් නැහනේ. ඔන්න හිතන හැටි. මේ මොන දෙයක් හරි බලන්න කෙලින් ආනාපාන ප්‍රධාන වෙච්ච ඒක ප්‍රත්‍යක්ෂ අරමුණක් නං. අස්පනා පිට අරමුණක් නං ප්‍රകൃති අරමුණක් නම් ඒ අරමුණ දිහා බලන්න බලන්න ගෙවෙනවා. මේ රූපේ ගෙවෙනවා කියන්නේ ඕකට. අපිට කොච්චර ලබලා ඉන්න පුළුවන් එච්චරයි මේ ජීවිතය කියන්නේ. එච්චර භාවනාව කියන්නේ. මේක නැති වෙනවට අඬන්න පටන් ගත්තොත් මේක පාත්‍ර විතරයි තියෙන්නේ මයි ළඟ නැහැ කියන්න පටන් ගත්තොත් ඉතින් යාට භාවනාවක් නෙවෙයි හම්බෙන්නේ මේ අනාගනිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් කවදා හරි හිතන්නේ ගෙවලා ගෙවලා කියලා මේක ගෙවෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඒ කියන්නේ සතිය වැඩෙනවා කෙලස් කැපෙනවා. ඉතින් මේක දිගට කරන කිව්වොත් ඒ අන්තිමට ඉතුරු වෙන්නේ ওই වගේ යමක් නැති තැනකට මම ඉතින් පොඩි ළමයි අල්ලගෙන මේ දවස් හතරෙම උත්සාහ කරා සද්ද ඉවර වෙනකන් අහලා මොනවද දැනෙන්නේ ඉතින් අල්ලන්න අමාරුනේ කියන්න අමාරුනේ. ඒකට මෙහෙම කිව්වොත් මම අහනවා නමුත් මට මොකුත් ඇහෙන්නේ නැහැ. ඔන්නෝකයි භාවනාව කියන්නේ. පටන් ගන්නකොට අහනවා ඇහෙන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ ඇහෙන දේ ගෙවෙනවා. මම ඒක ඒකම වෙන්න ඇරලා බලාගෙන ඉන්නකොට ඇහෙන දේ ගෙවුනට අහන දේ කඩා ගන්න බැරුව ඉන්න මනුස්සයාට කියනවා බයෝගාවචරයයි කියලා. ඇහෙන්නේ නැහැ කියලා අහන දේ නතර කරපෙක් කරන්න කියනවා අමනයා, බූරුවා, මෝඩයා, අවිද්‍යාව, අන්ධකාරය තේරම කියනවා. හැබැයි එක වචනයක්වත් ත්‍රිපිටකේ නැහැ. මේ මේ මම අකතරමදී හම්බ කරගත්තේ වුණා. මොකද මගේ යමනකම් මන් දන්නවා. පටන් ගන්නකොට මේක බලන භාවනා කරපන් කිව්වහම අපි එක මෙතන තරං ගන්නවා මිසක් මේ අරමුණ ගෙවෙන දෙයක්. ඒ ගෙවෙන්නේ රූපය ගෙවීමක්. ඒක පුළුවන් තරම් බලන්න හිටියොත් දවසක් එයි 100%ක් ඇහුම්කන් දෙනවා. ඇහෙන දෙයක් නැහැ. ඒ වගේම කය දිහා බලනකොට ඉස්සලා දැනෙනවා මේක කම්පන චංචලරේ ඊට පස්සේ කය දිහා බැලුවට පේන දෙයක් නැහැ. කය තියෙන බවක්වත් පේන දෙයක් නැහැ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මේ මිනිස්සයා අරමුණක් නැති සතියක් ඇති කරනවානේ. ඉස්සලා අරමුණේ සතිය දීලා අරමුණ ගෙවෙන්න ඇරලා සතිය කඩන්න නැතුව තියාගෙන බා අරමුණක් නැති සතියක් ගියාම මේක මීමන්සා නුවණට වැටෙනවා නම් අරමුණ ඇති සතියට වැඩිය අරමුණ නැති සතිය හොඳයි. ගොරෝසු අරමුණේ සතියට වඩා මධ්‍යස්ථ අරමුණේ සතිය වඩා කෙලෙස් අඩුයි. ඊටත් වැඩිය සියුම් අරමුණේ සතිය ඊටත් වැඩිය කෙලෙස් අඩුයි. අතිසූක්ෂම අරමුණේ තියෙන සතිය උඟා කෙලෙස් අඩුයි කියලා. මෙන්න මේ ගෙවන් කිරීමට මොළයේ ධාතුව පාදලා දෙනවා කියන එක කියලා දෙනවයි කියන එක හිතන්න කිසිම ලෝකීය විශේෂක අපිට කොහේ හරි භාවනා පන්ති කාමරේකෝ ගුරුරෙක් හෝ කියලා දෙනවා කියලා. මම ඒගොල්ලෝ අල්ලන්නේ අල්ලගත්ත දේ දිගට නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම කතාවක් නියන්නේ. ඉතින් ඒ දැනුම අරගෙන මේ මොඩල් එක මරන බුදුදහම කියනවා උඹේ දෙයකට දාලා බලපන්. මේක ගෙවෙනවා මේ ගෙවෙන දේ ඒක භාවනා ප්‍රතිපදාවක් වශයෙන් තේරුම් ගන්න. මේක කෙලස් ගෙවීමක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ මිනිස්සයා භාවනා කරන්න ගිහිල්ලා එච්චර අවුරුදු ගණන් භාවනා කරන්න ඕනේ නැහැ. මොකද මේ පාත්‍රයට ගැව්වට පස්සේ සද්ද කිවිල යන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒ වගේම ආනාපානයම පේන හරියක් බලාන හිටියොත් ඒක ගෙවිලන්ට එච්චර වෙලා යන්නේ නැහැ. ඒක ටික සංකර තැනකට මං ගිහිල්ලා පොඩ්ඩක් මේ මීමන්තාවට පොහොර වෙන විදිහට කියන්නම්. දැන් අපි මෙතන කෙරුවේ දවස් 7 දවසේ දවසේ භාවනානේ. අපි කැන්ඩල් බාක් කෙරුවා. එතකොට අපි කියන්නේ පස්වෙනි දවස් හයවෙනි දවස් එනකොට අපි එකම පවුලේ කට්ටිය වගේ අපි අවදින වෙලාව දන්නවා පරියන්ක කරන වෙලාව දන්නවා සක්මන් කරන වෙලාව දන්නවා කාටවත් බෙල් ගහන්න ඕනේ ඒක නිසා භාවනා නිකම්ම නෝබෙල් වුණා ඉදා. වැඩිම නෝබෙල් තමයි ඉතින්. ගෞරව බෙල් ගහන්න ඕනේ නැහැ. එතෙන්ට ගියාට පස්සේ වාඩි වෙච්චාම යාට ආනාපානය කොච්චර සිද්ධි වෙලාද කියනවනම් ඉඳ ගන්නකොටම ආනාපානෙ දැනෙන්නෙම නැහැ. ඉතින් එයා ඊට පස්සේ චෝදනා කරුවොත් මට ඔක්සිජන් නැහැ මැරෙන්න හදනවා ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනත් දෙන්න නැත්නම් හයියෙන් හුස්ම ගන්න ඕනේ මේ ඔක්කොම අනිවාර්යයෙන්ම කමටහන් සුද්ධ කරනවා කියනවා. ඒතරට එයා කිව්වොත් මේ කාලයක් භාවනා කරපු නිසා දැන් දැනෙන්නේ නැහැ ඉඳ ගන්නකොට උඹට කයට දැනෙනවනේ මේකේ බර ගතිය හැල්ලු ගතිය චංචල කම්පන ගතිය ඒක භාවනාවක් කරගෙන ඒක අරමුණක් කරගෙන ඉඳගත්තොත් ඒ ආනාපානය කරපෙක මේක ආනිසංශයක්. එහෙම නැතු ආනාපානය කෙනෙහිල්ලක් නෙවෙයි. ආනාපානෙ වෙද පිටිපස්ස උදරින් පැනලා ගිහිල්ලා නෙවෙයි. ආනාපානෙ සිුම් වෙලා කියලා පුදුමාකාර අමාරුයි ඒක තේරුම් කරලා දෙන්න. ඒක නිසා මේ මූලික කමඨාන උපදේශවල පරියංක භාවන අවසානයේදී කියනවා යම් වෙලාවක තමන් වාඩි වුණාට පස්සේ ආනාපානෙ වැටෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටෙනවා නම් වඩා හොඳයි. ඒක දිගේ යන්න. ඕනනම් ආනපන එන්න පුළුවන්. නැත්තම් මේ ගත්ත ඉරියව්ව දිගේම ගියාම හරියට වාහන ට්‍රැෆික් ජෑම් එකක් නැති පාර හම්බුණා වගේ කෙලින්ම ගමනක් තියෙනවා. ඒක නිසා ඒක විස්තර කර දීම සඳහා උඟාක් කලකට බණ කියනකොට මම කියන්න පටන් ගත්ත මේ මෑතකදී ඉරියව්ව තමයි භාවනාවේ මුලත්. ඉරියව්ව තමයි භාවනාවේ මැදත්. ඉරියව්ව තමයි භාවනාවේ අවසානයත්. ඒ නිසා Taman ඉන්න ඉරියව්ව දන්නවනම් ඔය තමයි නිවන කියන්නේ. ඒ ඉරියව්ව එක දිගට දන්නවනම් නිවන తాවකාලික නෑ, ක්ෂණික නෑ. එයාට එක්ක සෝවාන් සකදාගාමි වශයෙන් දිගට යන්නේ දවස පුරා වැඩි වේලාවක් Taman ඉන්න ඉරියව්ව ගැන දන්නවනම් ඕක තමයි රහත් කියන්නේ. ඕක තමයි අඛණ්ඩ සතිය කියන්නේ. ඕක තමයි වේපුල්ල සතිය කියන්නේ. ඉතින් ඉරියව්ව ඉඳගෙන මේ ඉන්න එකද, හිටගෙන ඉන්න එකද, ඇවිදින එකද කියන එක පහු වෙනකොට පහු වෙනකොට ඔච්චර බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ මේ කය, මේ හිත අතීතනාගතයට නොගොහින් වෙන කෙනෙකුගේ කයට නොගොහින් වෙන තැනකට නොගොහින් මේ ගත්ත කය එහෙම නැත්නම් මට මේ manussකම වශයෙන් හම්බ වෙච්ච මේ ඕලාරික අත්පටිලාභය අරමුණක් කරගෙන මේකේ ජීවත් වෙන්න පුළුවන් නම් නැත්නම් මේක තමයි ලොකුම පින මේක තමයි ලොකුම කෙලෙස් නැති තැන මේක තමයි ලොකුම ප්‍රතිපදාව කියලා තේරුම් ගත්ත මනුස්සයගෙන් අහන්න දෙන ප්‍රශ්නේ නිවන් දකින්න මොකද්ද තියෙන බාධාව කියලා මොකද හැම කෙනෙකුට කයක් තියෙනවනේ ඒ කයට හිත යොදන එකයි අමාරු ඉතින් ඒ වගේ මේ එතකොට පේන තියෙන නිවන ඒ තරම්ම සරල දෙයක් ඒ තරම් බොහොම මේ ලාභයට හම්බෙන දෙයක් එතකොට කියනවා නෑ නෑ හිම වෙන්න බෑ අපි මේ නිකන් පවුල් කරන මිනිස්සු අපි මෙච්චර භාවනා කරලත් නෑ ඉස්ලාම රිට්‍රීට් එකට ආවේ එහෙම වෙන්න බෑනේ. ඉතින් Taman විහිම්ම පස්සට අත ගන්න හදනවා. නමුත් මීමන්සා බුද්ධිය තියෙනවා නම් මේ වගේ පිරිසක් බණ අහනකොට දවල් වරුවක අර සුපබුද්ධ කුට්ටි කියන මිනිස්සයා ජේතවනාරාමේ ඉඳලා මේ සවැත් තුන ඉඳලා පත් කන්න හොයාගෙන එනවා. ඒනොට සෙනගක් හිටපු නිසා මෝ හිතුව දන්තලක් කියලා. ඊළඟ පත්තේ වාඩි වුණා. වාඩිලා බලනකොට එක එක කතා කරන කට්ටියක් අහනවා එච්චරයි. උනේ තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. බලා ඉන්නකොට ඉන්නකොට බුදුරජාණන්සේ ක්‍රමයෙන් ගෙනියලා කිව්වා මෙච්චරයි කරන්න දෙන්න. අර මනුස්සයා එතනම නිවන් අවබෝධ වුණා. බින්දරන දන්නවනේ ඔච්චරයි නිවන කියලා. ඒ සංවිධානය කරපු එක්කෙනෙකුටවත් නිවන් හම්බුනේ නැහැ ඒ රිට්‍රීට් එකේ. <laughs> නෑ. හොඳට මතක තියාගන්න. අර හිඟාගෙන ආපු අහම්බෙන් ආපු මිනිහට ওই සංවිධානය පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. එහෙට බුරියානිද දෙන්නේ? එහෙට මොකක් ප්‍රශ්න නැහැ. ඒ කටුකුරුගේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මිනිස්සු ආවේ කණ්ඩ හොයාගෙන. කෑම ටිකක් හම්බුනේ. දැන් බුදුහන්සේ හින්නට බණ කියනවා අනේ දාන දීපං කියලා. දැන් මියා මොනවා හිතන්නේ මට දාන දෙන්න තියා මට කණ්ඩ නැතුව මම ඉන්නේ. ඒකට උට හිතුණලු අටුවාචාර්ය වංශේ කියන කවදා හරි ඊට පස්සේ දවසක පිටවල් දෙකක් එකතැනින් හම්බුනොත් මම එකක් දන් දෙන්න පුරුදු වෙනවායි කියලා. මිනිහට නිකන් අදිස්ථානයක් ආවයි කියලා. දැන් මේ මනසට ඕනුනේ දැන් මේ බණ අහන්න. මේ දාහනේ දීලා නෑ ඒක වෙනම කතාවක් මට දෙන්න හම්බ වෙන්නේ නැත්නම් බණ ඇහෙනවායි කියලා. දැන් අනික් කට්ටිය දැන් රැහැට කන්න බලාපොරොත්තු වෙන අනික් කටි කියන්නේ බන කණ්ඩේ අප්පා ගෙදර ගිහලා බත් කම් කියන එක තමයි ඒගොල්ලන්ට මතක තියෙන්නේ. මීයක්ෂයාට ඒක නැහැ. ඊට පස්සේ ඌට සතුන් මරන්න එපා හොරකම් කරන්න එපා කියන ඌට ජාතකයේ සතෙන් මරලා නැහැ. තීලෙ නිකම්ම තියෙනවා. දැන් මේ කාට හරි කිව්වොත් එimhe දැන් ඔබ සිල්වන්තයි කියලා එයා දිගටම ලයිච් කරනවා. අනේ නෑ මං අසවල් දාසේ සත්‍යක් මරුවා. අනේ නෑ මං අසවල් දාසේ හොරකමක් කරා. අනේ නෑ මම යතින් වුණා නැත්නම් මං කාමීත්‍යාචාරය කරා. අනේ නෑ මම උරු කියලා දෙනවා. ලයිස්තුවම දෙනවනේ සම්පූර්ණ නිෂේධනය කරනවනේ නෑ උඹ අර කරපු පව් ටික විතරමනේ සමාදන් වෙන්නේ. අකුසල සමාපatti විතරනේ පෞත්‍ත්වඥය ගාව තියෙන්නේ. බුදුහාමුදුරු කොච්චර කිව්වත් උඹලා වගේ මිනිස්සු අතර සත්තු මරණ ප්‍රමාණය අඩුයි. උඹලා වගේ මිනිස්සු අතර හොරකම් වෙනවා අඩුයි. ඔය කිව්වට ඒ වුණාට විනදන්න කියලා අර අකුසල සමාපatti තියෙන අර අර මේ මෝඩයට මෝඩය කියන මේ මේ අපි කියන මේ සුපබුදු ඒක නෑ. ඊමණසට කල්පනානේ මේ උත්තරම මිනිස්සෙක් පිරිසකට බණ කියන කෙනෙක් කියනවා අපි ළඟ ඔය කියන තරම් ශිල්පද කැඩිලා නැහැ. හැබැයි කැඩුනයි කියලා සමාදම් වෙන්න පටන් ගත්තොත් ඒ මනුස්සයා සන්ලයිට් දාලා හේදුවත් හරියන්නේ නැහැ. කවදාක පිළිගන්න කැමති නැහැ. මොකද මීමන්තා බුද්ධිය නැහැ. තියෙන්නේ සොයන් විවේචනේ. තියෙන්නේ අකුසල සමාපත්තිය. කතා කරොත් කියන්නෙම වැරදිච්ච දේවල්. Tamange ලයිස්තු නැත්නම් අල්ලපු ගෙදර එක්කනයි වැරදිච්ච කියනවා. තායෝ එහෙම જાතියක් ඒක අවබෝධයෙන් කවුන්කම් දෙනකොට පේනවා මිනිස්සු උලද්ද පටන් ඉවර වෙනකම් කරන්නේ වෙච්ච වැරදි පුංචි වැරද්දක් එක තමයි මුළු ජීවිතේ විනාශ කරගන්නවා මුළු පවුලම විනාශ කරගන්නවා පුදුම ශාප කරගන්නවා ඉතින් අන්තිමට ඇත්තටම එතෙන් යනවා මොකද එයා සමාදම් වෙනවා නිතරම කරපු වැරද්ද සමාදම් වෙනවා මීමන්සා බුද්ධිය කියන එක ඇත්තේ නැහැ අපි දැන් මේ සිල්වන්ත පිටක්නේ ශ්‍රද්ධාව තියෙනවනේ. අතනේ පතරින් හරි සතියත් පිහිටවනවනේ. ඒක ටික ටික හරි වැඩි වෙනවනේ. ඒක කියව ගන්න කමඨාන කොච්චර සුද්ධ කරන්න ඕනද බලන්න. කමඨාන සුද්ධ කරනකොට ගත්ත ගමන් කියන්නේ හිතවිලි වැඩි මොකද්ද කරන්න ඕන? සද්ද ඇහෙනවනම් මොකද කරන්න ඕන? ඉතින් ආහන්න වෙන මේ හිතවිලි වැඩි මේ භාවනා කරනකොට බත් කනකොටද හිඳගෙන ඉනකොට හිතගෙන ඉන්න. ආ එතකොටයි මතක් වෙන්නේ මේ කමඨාන සුද්ධ කරනවා කියන්නේ. වල් පැහැරි පච කෙල්ල කෙල්ල කෙල්ල පුරුදු වෙලා කියන්නෙම වැරදි. අර සුබබුදු කුටි වගේ හිඟන මිනිස්සයාට ඌට හොඳක් වෙලා තියෙන්නේ මේ ශිෂ්ට මිනිස්සු හම්බ වෙන්නේ නැහනේ. වැඩේ ලේසි. ඌ හිඟන්නේ මේ ශිෂ්ටයි කියන අමනියෝ වැඩිම සදාචාරවාදීව කරපු පව් ටික සමාදන් වෙවි පවාදන් වෙවි ආර්යගේ වැරදිත් හොයලා මෙයාගේ වැරදිත් හොයලා ඉන්නවා. ඉතින් මේ මීමන්සා බුද්ධිය හම්බ වෙච්චාම එහෙම නැත්නම් මේ සති විපස්සනාව හම්බ වෙච්චාම පුදුමාකාර සාන්තියක් තියෙනවා. කරපු වැරදි ටික හොඳටම දන්නවා. හැබැයි යා කරදි වැරදි විතරක් නෙවෙයි ඒක නැති කරන අදහසින් මම කරපු හොඳ ටික සමසමව තියන්න දන්නවා. අනිවාර්යයෙන්ම හොඳ පැත්ත වැඩියි. කවුරක්වත් හිතන්නේ නැහැ. ඒකට යා පේනවා මේ නරක නිසානේ මං හොඳ උනේ. බුදුන්ට පිසිද්ද වෙන්නේ මම කොහොම කොහමරි හොඳ පැත්ත වැඩෙනවනේ. ආ මේක දවස් දවස් පේනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට පස්සේ ඉඳලත් පුරුෂ ධම්ම සාරති අපිව দমনය කරනවා හොඳ පැත්තෙන් බලන්න උගන්වනවා නමුත් අපිට මීමන්දා බුද්ධිය නැත්තම් කට්ට ඇරියොත් කියන්නේ වැරද්දක් අන්තික ඒක කියන්න තියෙන තක්කු මුක්කුව කනකොටත් කතා කරනවා බොරකොටත් කතා කරනවා ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා බුදිනකොටත් කතා කරනවා හිටගෙන ඉන්නකොටත් කතා කරනවා ඒ අර පව් ටික සමාදම් වෙන හරියක් පව් පව් කියලා හිතෙනවා සෝරි කියලා හිතෙනවා හැබැයි ඒක කීම හිතන්න දෙයක් නැත්තේ මගේ පුංචි කාලේ මාත් එහෙම තමයි ඒ විච් වැරද්ද තමයි ඉස්සර කරන්නේ එයි මට මං හරි වාසනාවන්තයි යතින් ඒ ධම්මික හමුදුත් එක්ක කතා කරනවා එකක් ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒ හමුදුව හම්බෙච්චාමට ලොකු ආසාවක් වෙන කරපු කාර කුබාඩි නොකමන දහපතුරක් පට්ටබඳුරු හේරම කිව්වා. ඊට පස්සේ ගිහින් මොකක්ද උඹ කියන්නේ? ඔය අයින් ඔක්කොම ඔය ටික තමයි කරන්නේ. මං කිව්වා මම විතරයි කඩප්පුලියා. මම විතරයි අමනියා. නෑ නෑ නෑ උඹ දන්නේ ඕස්ට්‍රේලියාවේ කරන වැඩ. මට බැංගසින්ස් කෙනාලා පෙන්නවා මේ බලපන් මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා. මේ කුඩු ගහලා කට්ටියත් එක්ක මම බාන්නතෝ. අපි මේමයි ගත ඉතින් බ කරපු මොකද්ද තියරන්නේ. ඊට පස්සේ මගේ අදින් බරපතල ජීවිතේ වැරදි සිද්ධ වුණා. ඉතින් මං කරන්නේ හොඳට යාළුවා අල්ලගෙන තනත කරලා කියනවා. මෙන්න මෙහෙම දෙයක් වුණා. ඉතින් අරෝ කියනවා ඇයි මචං මට කියන්නේ දැන් බලපන් මගේ ඔළුවත් අප්සෙට් වෙනවා. ඔක කියන්නේ නැතුව හිටපන්කෝ කියලා. ඉතින් මං කියනවා මට ඒක ෂුවර්. හැබැයි ඉතින් යාළුකම කියන්නේ ඔච්චරයි. ඉතින් මෙව ඇයි කියන්නේ මට? මගේ මන් දන්නේ මට කියන්න ඕනේ. ඒක එහෙලි කෙරුවට පස්සේ අර මනුස්සයාට දැන් හරි. දැන් මයිත් එක තරහ වෙන්න බෑ. දැන් මං අමනේක් වැරදි වෙන කරලා තියෙන්නේ. ඌට වැඳින්නේ ලොකු බන්ධනයක්. මං හැම කෙනාටම කියන්න ගියේ නෑ. ඇත්තටම කියන්න ගියා නම් මම මෙලාට හිරේ. මම කරලා තියෙන වැරදි යම් විදිහකට දැන් ඉතින් මම හිතන අවුරුදු නීතිය හැටියට මාත 6 ගියාට පස්සේ ආයේ නඩු දාන්න බෑ. ඒ නිසා මම දැන් බේරිලා. කේස් එක දානවා නම් ඒ මාසයක් ඇතුළත දාන්න ඕනේ. කරලා තියෙන අපරාධය. මම කිසිම බයක් ගන්න ඒක අමනකමක් නෙවෙයි. මම බුදුහාමරණ තියෙන ගෞරවය තමයි ඒ කරපු වැරදි කියන්න මට කෙනෙක් ඉන්න මගේ පින. මට කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. කොතන හරි හොයාගෙන මම නැත්තම් හොයා ගන්නවා. ඊට පස්සේ මට හොඳ නිින්ද යනවා. ඊට පස්සේ ලොකු හීලින් එකකටපත් වෙනවා. මම වැරදි ටික මම හෙලි කරා. දැන් ඕගොල්ලෝ දන්නවද පැවිද්දන්ට අපි පැවිදි ජීවිතයේ මුළු වස් කාලයක් සමාදන් වෙනවනේ අපි ඒක මාස 3ක් සංඝයා වහන්සේලා එක තැනක ඉන්නවා. ඊට පස්සේ විශාල පිංකමක් තියෙන පවාරණ පිංකම. මොකද්ද පවාරණේ කියන්නේ? තව හමුසුකින් ළඟට ගිහලා වැඳලා කියනවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි ඔබ වහන්සේත් එක්ක මම මාස තුනක් හිටියා ඔබ වහන්සේ මගේ වැරද්දක් දැක්කනම් මගේ වැරද්දක් ඇහුවනම් මගේ වැරද්ද සැක කරා නම් කරුණා කරලා මට කියන්න මම ඒක දැක්කොත් හදාගන්නවා මේ නන්නා දුන්න කෙනෙකුට කියන්නේ අපි දන්නේ කවුද මේ කියන්නේ කියලා පැවරුමක් කරනවා මගේ වැරද්දක් දැක්කා නම් දොටුවා නම් සැක කෙරුවා නම් මට කියන්න මම ඒක මාත් දැක්කොත් මම හදාගන්නවා කියලා ඊට පස්සේ ඉතින් පව් හොදාරීම සිද්ධ වෙනවනේ මෙතන කොච්චරක් අපේ ඒ සහෝදර විශ්වාස කරන්න ඕනේ ඉතින් මේක තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඔබට ඕන දෙයක් තියෙනවා නම් මට කියපන් මම මේක පුළුවන් තරම් උත්සාහ කරනවා දරන්න. ඒක එයා වැඩියට පාවිච්චි කළේ මනුස්සයාට නඩු දාන්න යන එක නෙවෙයි. මෙන්න මේක නැතිකම නෙමේ සමග්ගහණන් තපෝසුකෝ කියලා කියලා බුදුහාමර කියන්නේ අපි භාවනා කරන්න ගත්ත කිසිම සමගියක් නැහැ නේ. වැරද්දක් කියපු ගමන් ඒක එක්ස්ප්ලොයිට් කරන්න හදනවා. ඒක එයාට චරිත ඝාතනය කරන්න හදනවා. ඒක නිසා අපිට කවදාකවත් මීමන්සා නුවණක් ඇත්තෙත් නැහැ. තිබුණත් අපි හිතනවා මේ නොකෑමනා දේවල්, නොකිය යුතු දේවල් කියලා ඒලි කිරීමක් වෙන්නේ නැහැ. ඔය කතෝලික පල්ලියක වුණත් ඒ පව් සමා කිරීම කියලා එකක් තියෙනවා. ඒ බෝධිචර්ය අවතාරයේ පාපොච්චාරණ කියලා පරිච්ඡේදයක් තියෙනවා. එංගේ මයිල් කෙලින් වෙනවා යා කියන කියමනට. ගන්න හදනවා බෝධිචිත්තය. බෝධිචිත්තේ ගන්න ඉස්සල්ලා සංසාරෙ මෙතෙක් වෙන්න ඉඩ තිබුණු පව් මතක් කරනවා. මම අද ඉඳලා අඩු කරන්න යනවා. අනේ මම මෙතෙක් කරලා තියෙන දේවල් වල හැටියට මට මොනව වුණොත් මදිද? මම මේ යනකොට බෙල්ල කැපිලා ගියත් පව් නැහැ. මට කවුරු හරි මූණට කියලා ගැහුවට පව් නැහැ. මගේ ඇඟට කුණු බාල්දියක් දැම්මට පව් නැහැ. අනේ මේක පුළුවන් තරම් වෙලා මාව පව් ගිවම් කරන්න පුළුවන් උනොත් කියලා කියනවා වෙන හරියක් සාප. වෙන හරියක් නිග්‍රහ. වෙන හරියක් දුක් පීඩා මට මෙන්නේවා. මොකද මට බෝධිචිත්තය අවශ්‍යයි කියලා. ඒකට යා සමාදම් වෙන්නේ පව් නෙමෙයි. ඉස්සරහට එන දින බෝධිචිත්තය. ඉතින් මේ මීමන්සා නුවණ නැත්තම් අපි ඔය කොච්චර જાති පිංකම් කරත් මරණ වේලාවේ මතක් වෙන්නේ හොඳම අකුසල කර්ම. ඉතින් කෙටි පොල් එක ඇදගෙන නතර කරලා ඉන්නේ අත ඇතාරපු ගමන් ඩක් ගාලා ගල යන්නේ හැරිවිලා තියෙන පැත්තට. කවුද ඉන්නේ මේ වෙලාවේදී නෑ නෑ ඒක හොඳ නෑ මේ පැත්තට හරවපන් කියන්නේ ඇයි අපි මේ කතා කරන වෙලාවේ බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් වැරදි නම් කතා කරන්නේ. ඉතින් ඒ වගේ චිත්තක්ෂණ තමයි අන්තිමටත් එන්නේ. අපි පුරුදු වෙන්න ඕනේ. තියෙන හොඳ ටික කතා කරන්නේ. වැරදි තියෙන එක අපි පාපොච්චන්න ස්වරූපෙන් කියනවා. ඉතින් මේක මීමන්සා බුද්ධිය කිව්වට සදාචාරවාදී මේකට 100%ක්ම විරුද්ධයි. මේ සදාචාරවාදී තමයි ෆන්ඩමෙන්ටලිසම් කියලා කියන්නේ. සදාචාරවාදී තමන්ට කවදාකවත් සමාව දෙන්නේ නැහැ. සදාචාරවාදීතාව කරන සමාව දෙන්නෙත් නැහැ. වැඩිම වැරද්දක් අල්ලන්නේ ඒකම කතා කර කර ඒකම හිත හිතා ඉන්නවා. එතකොට යාට කවදාකවත් මම මිනිස්සෙක් මේක බුද්ධෝත්පාද කාලයක් මේක ක්ෂණ සම්පත්තිය මේක රත්පුරුෂයන් ඉන තැනක් මේක බණ කියන තැනක් මේක පැවිද්දෙන් පිළිබඳ මොනවාක්වත් මතක් වෙන්නේ. ඒ නිසා මීමන්සාව නුවණ කියන එකට අපේ ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන්නේ පාටිහාරීය ඥානය කියලා. අපිට ඥාන જાති තුනක් තියෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ බික්කු සෝමං විජිතේ ජටං මේ ගාථාවේ ඥාන තුනක් සඳහන් කරනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටියා වූ uppatti ප්‍රඥාව කියලා එකක් තියෙනවා අපේ අපේ අපේ ක්‍රමයේ හැටියට ගියාත්මගෙනාව ඒකට කියනවා uppatiම ප්‍රඥාවන්ත මේ දහවි කියන නම පාවිච්චි කරනවා චිත්තම් පඤ්ඤංච භාවයන්. ඊට පස්සේ ආ මේ ජීවිතේට ඇවිල්ලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඥානයක් ඉගෙන ගන්නවා. අපි විභාග පාස් කරනවා ශිල්ප ඉගෙන ගන්නවා ඒක අපි මේ ජීවිතේට ඇවිල්ලා ආතාපි නිපකෝ නිපක කියලා කියන්නේ ඉන්න පරිසරයට හැඩගැහිම් පිළිබඳ වෙනමම ප්‍රඥාවක් තියෙනවා මෙයාට. උපපති ප්‍රඥාවක් නෙවෙයි පොතේ ප්‍රඥාවක් නෙවෙයි පැනේ හැටියට ඇනේ ගහනවා කියලා එකක් තියෙනවානේ. ඒක අද අධ්‍යාපන ක්‍රමේ ඇත්තෙම නෑනේ. අරයක කාමරයකට ගෝල් ගාල් කරලා ගුරුවරයා දන්න පච ටික තේරම පුරවනවා. විභාගෙදී ඒ ටිකම අරන්න පුළුවන් කාට ලකුණු හම්බෙනවා. ඒක අමු මැට්ටා සාමාන්‍ය වැඩවලට. ඔය යුනිවර්සිටි එකේ ෆස්ට් ක්ලාස් කාර්යෝ උන් ගන්නවා රිසර්ච් සෙන්ටර්ස් වලට. අමු මැට්ටෝ රිසර්ච් සෙන්ටර් වල කවදාකවත් රිසර්ච් එකක් කරන්න බෑ මොකද සිස්ටම් එක දන්නා මිසක සෙකන්ඩ් අපර් එකක් ගත්තොත් টপ රිසර්ච් හම්බ වෙනවා. බුදු ප්‍රායෝගික මිනිස්සු. ඌ ගිහිල්ලා දන්නවා ඩිසයින් එක මේ රටට ගැලපෙන්න පරිසරයට ගැලපෙන්න. টොප් ක්ලාස් එකට තේරෙන්නේ නැහැ. මූ බ්‍රේන් වොෂේ ජිමිනිස්නේ පර්මනන්ට් හෙඩ් ඩැමේජ් එකයි PhD කියන්නේ. කරන්න බෑ. සෙකන්ඩ් අපරයක් හෝ සෙකන්ඩ් ලෝවරයක් තියෙන එකට මට තිබුණේ නෑ මට තිබුණේ තර්ඩ් ක්ලාස් මට මොනවා මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ ඒක නිසා ඒ නිසා මේ දෙකම තිබුණත් උප්පත්ති ප්‍රඥාව තිබුණත් ශිල්ප ඥානෙ තිබුණත් තැනට ගැලපෙන විදිහට කටයුතු කරන්න දන්නේ නැත්නම් ඒකට කියන්නේ යාට මීමන්තා බුද්ධිය නැහැ. විමසුම් නුවණ නැහැ. ධම්ම විචේ නැහැ. ඉතින් යාට කොච්චර අරවා තිබුණත් හදිස්සියට ගිහිල්ලා වැඩේ කරන්න ගියාම ප්‍රැක්ටිකල් මනුස්සයෙක් ඉස්සරහට යනවා. ඉතින් ඒක උගන්වන්න පුළුවන් නම් අපිට දරුවෙකුට ඒක උගන්වන්න පුළුවන් මේ වයසට ගිය අපිට වුණත් ඒ මිනිස්යා ජීවිතේ දිහා බලන්නේ හැමදාම අලුතෙන් උපදිච්ච කෙනෙක්. ඔය කවදාකවත් ඔය පරණ දැනුමෙන් වැඩක් නැහැ. අර ඒකෙත් මේ ළඟදී මම දැක්කලා ලියලා තියෙනවා. වැදගත්ෙක් වෙන්න ඇති මාර එකා කියලා කිව්වනේ. ඒක කියලා තියෙනවා ඉතිහාසයේ පිළිබඳ ලොකුම දැනුම තමයි ඉතිහාසයෙන් වැඩක් නැහැ කියන දැනුම. ඉතිහාසය කොච්චර දැනගත්තත් එකේ වැඩක් නැහැ කියන එක තමයි හොඳම ඉතිහාසඥයා ඌ වර්තමාන ජීවත් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ here and now. මම දැන් මෙතන මොනම කෙනෙකුටවත් ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා නම් පරණ කවුරු හරි කරපු මේ archaeological research දන්නවනම් කවුරු හරි වමාරපු කුණු කන්දලයක් දන්නවනම් second hand knowledge එකක් දන්නවනම් ඒක තමයි දැනුම කියලා. එහෙම නැත්නම් අනාගත සැලසුම් හිතනවා. මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකට ඒක කියන්නේ මේ ආකාශ ලයිබ්‍රරි කියලා. ඕනි තැන තියෙන දැනුම ටැප් කරත හැකියි. ආකාශ ලයිබ්‍රරි කියන කොස්මික් ලයිබ්‍රරි කියලා කියන මුළු මානවයාගේ සම්පූර්ණ ඥානහරා ආපු දැනුම එයා ශරීරයට හිත දාපු ගමන් එනවා. මොකද මේ RNA DNA එකක් පාතා අවුරුදු ලක්ෂ කෝටි 40ක් පරිණාම වෙච්ච හැම දැනුමක්ම ඥානවල තියෙනවා. පිටට ගිය ගමන් ඒක නැතු වෙනවා අපිට. ඒ නිසා වර්තමාන මොහොතේ හිත ආපු ගමන් එතන විවෘත වෙන දැනුම මොනම විදියකටවත් හිතන්න බෑ. නැත්නම් හිතනද මං වගේ මැට්ටෙකුට මේ වගේ බිසිකට බණක් කියන්න පුළුවන් වෙයි කියලා. මහත් එක්ක ඉස්කෝලේ ගිය කායෙන් හරි අහලා බලන්න මොනම හැකියාවක්වත් තිබුණේ නැහැ. හැබැයි හොඳකට උනේ ඒක නැති බව මම දන්නවා. එදා ඉඳලා මම දන්නවා දන්නේ නැහැ කියලා. මොනම විදියක හරි හැකියාවක් තිබුණා නම් මම බඳිනවා. එන අහුවෙනවා. ඉතින් කතා කරන කෙල්ල දකින්නකොට කියන බූට් එකේ නෑ දැන් බත් එක බෑ කියලා. ඉතින් මම හරි සෝරි ඉතින්. හරිම කනගාටුවෙන් ඉන්නේ මොන එකට ඩික්ලෙයා කරත් මොනවා කරුවත් හරියන්නේ නෑ. ඉතින් ASCII දාන්න ඉස්සලම දන්නව පරාදයි කියලා. ඉතින් කරන්න දෙයක් නෑ. දිගට දිගට දිගට යනවා. ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ වැඩි අපා. ওই තියෙන දැනුම 100%ක්ම වැඩි. ඒක නිසා කවදාකවත් ඔය එක්කෙනෙකුටවත් අමාරුයි මේ වර්තමානයේ හිත තියනවා කියන්නේ ලෝකේ තියෙන උස්සස්ම දැනුම කියලා හිතා ගන්න බෑ. ඕගොල්ලෝ හිතනවා වෙනම ඒකට සමීකරණයක් ඇති. ඉතින් වෙනමම පිනක් ඇති. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරේ නිකන් ඉන්න ඕනේ ඇති. දසපාරමිතා පිරලා නැතුව ඇති. එහෙම නැත්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා නැති ඇති කියලා අර අකුසල් සමාපත්තියමනේ දිගටම යන්නේ. මේ වර්තමාන මොහොතට එන්න පුළුවන්කම තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. අපි ඒකට කොච්චර දවසේ සලකනවද බලන්න. දවස පුරාවට අනාගත සැලසුම් අතීත පශ්චත්තාව දරුව මල්ලෝ ගැන පිට අදහස් අතන ගැන අදහස් මිසක් මම දැන් මෙතන නැහැ. ඒක නිසා මීමන්සා බුද්ධිය කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් දන්නවනම් මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ සුඛී යත්තානම් පරිහරාමි කියලා වචනයක් හදිනවා. මෛත්‍රී භාවනාවේ තියෙනවා අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි. ඒ තරම් සුඛ සුඛයෙන් ආත්මේ පරිහරණය කරනවා කියන්නේ සැපතේ වාඩි වෙලා ඉන්නවා. ඇවිදිනකොට සහැල්ලු ඇවිදිනවා. ඉතින් මේක තමයි යන්න බුල ඉහළම කෙලවර. ඒකට කවුද කවුද පිළිගන්නේ පිළිගත්තා නම් නිවන. ඒක තමයි නිවන කියන්නේ. අපි අර වැඩමුළුවක් ඉවර කරපු එක නිසා භාවනා කරපුවා ඉන්න නිසා මම පැත්තට සාක්ෂි දෙන්න එකන දෙනෙක් ඇති. කොයි වෙලාවක හිත සම්පූර්ණයෙන්ම හිස්සුණා නම් ඒක තමයි උප්පරීම හුදකලා උප්පරීම විවේකයේ උප්පරීම විස්රාමයේ ඔක්කොම දැනුම තියෙනවා. ඒ මීමන්සා නුවණ නැතිකම අපි හිතන නෑ මට මේ අර විද්‍යාව දන්නේ අර ශිල්පේ දන්නේ අරක නැතුණා මේක නැතුණා කියලා නැති බැරිකම් සමාදන් වීම ඒක ඉතින් අර මගේ සාමාන්‍ය ගැමි ව්‍යවහාරයෙන් කියන්නේ ජීවිතේ මල් විහිං පල් වැඩිම අකුසල් සමාදන් වෙවි ඉන්නවා ඒ නිසා මීමන්තා සමාධිය කියලා කියන්නේ ඕනෙම ඉරියව්වක ඉන්නකොට තමන්ට ඉරියව්ව පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඒක සමාධියක් ඒ සමාධියේ විකූර්වණයක් එයාට ඕනෙ වෙලාවක හිතයි අම්මා මලත් මම දැන් මෙතන. තාත්තා මලත් මම දැන් මෙතන. දරුවා මලත් මම දැන් මෙතන. මොන අපරාධයක් මං ඉස්සර කරලා තිබුණත් මම දැන් මෙතන. මං අනාගතේ රජ වෙන්න ගියත් මම දැන් මෙතන කියන එක ඔය මොනම ගුණයකින් හෝ නුගුණයකින් යට කරන්න බෑ. ඒ නිසා එහෙව් ගුණ ඇති මේ සතිය වගේ දෙයක් ඉස්සරහින් තියාගෙන ඒකටම ගත කෙරුවොත් ඒක පුද්ගලයාට අලුතෙන් මොකක්කත්ම ඕනේ නෑ. තමුණ නඩු. ඒක හරියට දන්නවනම් එතෙන්ට යන්න කාටද බාධා කරන්න පුළුවන්. කවුරු හිතනවද මේ මම දැන් මෙතන කියන තැනට එන්න බාධා කරන්න කෙනෙක් ලෝකේ ඉන්නවද? බුලුවන් කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේ කවුරු හරි ඉන්නවද මට දේශපාලන බලය තියෙනවා ආර්ථික බලය තියෙනවා සමාජික බලය තියෙන නිසා මම ඔබට සතුටුමත් වෙන්න දෙන්නේ නැහැ. කාටවත් පුළුවන් කාටවත් සත්‍යමත් වෙන එක වළක්වන්න. තකතිරුකම විතරයි. තමන්ගේ තකතිරුකම විතරමයි තමන් සත්‍යමත් නොවෙන්නේ මොකද අකුසල් සමාදානෙ නිසා. ඉතින් පටන් ගන්නකොටදී අපිට හරි අමාරුයි මේක හේතු ගන්න ගන්න. එහෙමනම් මුළු ලෝකෙටම වැරදිලාද? ඇයි මෙනම් මේ මේ මට විතරක් හරි කියලා තියෙන ඇයි එහෙනම් මෙච්චර විශාල දෙනගක් මේ වර්තමානයේ අඹාගෙන ඉදිරියට යන්න හදන්නේ අතීත කරන කියලා. ඉතින් එහෙම බැලුවොත් අපි ආයසරයක් වෙනවා කබලෙන් ලිපතට. බුදුන් ඉපදිච්ච නැති ලෝකයක් ගැන හිතන්න. එහෙමනම් අපිට කොහෙද සරණ? මිහිව් ලෝකෙක මේ සීරම වර්තමානයේ පාගගෙන යන ලෝකෙක බුදුන් නොහිටින්ද අපි මේ මේ චිත්තක්ෂණය කොහොමද මතු කරලා දෙන්නේ? ඒක නිසා මීටත් වැඩිය රෑ වෙච්ච දවසක 10ට විතර ඇති. මම ලොකු සංසිකාට ගියාට පස්සේ එක දවසක් මට කියනවා මම මේ මේ නම එනකන් කල්පනා කරලා හිටියේ ශාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට මොකද වෙන්නේ කියලා. යා ගිහිල්ලා ෆිට වෙන්නෙම නැහැනේ මොකේට ගියත් ෆිට වෙන්නේ නැහැ. බැඳලත් නැහැ, දරුවොත් නැහැ, බැංක account එකකුත් නැහැ, ලයිසන් එකකුත් නැහැ, මොකක්වත්ම නැහැ. নিকමට හරි ශාසනයක් නොතිබුණා නම් අසරණයි අනාථයි. මේක මතු කර දෙන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදු කෙනෙකුට අර කාටවත් කියන්න බෑ මේ සියලු සැප තියෙන්නේ වර්තමාන මොහොත කියලා කියන්නේ. බුදුහාමරට ඉස්සලා හිරු සීල પરම්පරාවත් එච්චරයි. පස්සේ ඉන්න තරමට එච්චරයි බුදුහාමර ඉන්න කාලේ ඉන්දියාව හිටපු සේරමත් එච්චරයි. මේ වර්තමාන මොහොතෙන් පිටයි සැප තියෙන්නේ කියන්නයි ගමන තියෙනවා. මීමන්සා බුද්ධිය කියලා කියන්නේ ඒක වෙන්න පුළුවන්. නමුත් මේක ඉඳලා පොඩ්ඩක් බලන්න. මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් අත්හදා බලන්න කවුද ඉන්නේ මේක නිෂේධනය කරන්න ඩිස්කෝ කරන්න කවුරක්වත් නැහැ. ඉතින් එතෙන්ද එන්න නැත්නම් එතෙන් එන්න කොච්චර කුසල ඡන්දයක් ඕනද කියලා හිතන්න. එතෙන් එන්න කොච්චර විරිය ඉර්ධිපාදයක් ඕනද කියලා හිතන්න. එතෙන් එන්න කොච්චර චිත්ත ඉර්ධිපාදයක් ඕනද කියලා කියන්නේ. එතෙන්ද ඔක්කොම තිබිලා ඇවිල්ලා මේක උනේ නැත්නම් ඡන්දීර්තිපාද විතිපිරිපාද චිත්තීර්තිපාද වෙලත් මේ සියල්ලම තියෙන මේ වර්තමාන මොහොතේ කියන එක පිළිගන්න කැමති නැත්තම් ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් sorry තමයි කියන්න වෙන්නේ. කියන්න වෙන්නේ sorry කියලා විතරයි. ඒ මොකද මේක එහෙම පිළිගන්න ඔප්පු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා චිත්තක්ෂණයක් හෝ වර්තමානයේ හිටපු කෙනෙකුට ප්‍රශ්නයක් නම් තියෙනවා. ඒ මොකද මේ චිත්තක්ෂණය වර්තමානයේ ගියාට දැනෙන සැපක් නැහැ. ඒකට හේතුව මොකද? චිත්තක්ෂණයකට වර්තමානට ගියාට මම දැන් ඉන්නේ වර්තමානයේ කියලා ඒ චිත්තක්ෂණය දැනගන්න පුළුවන් ඒ ක්‍රමයක් නැහැ. වර්තමානට චිත ගියාට ඒ චිත්තක්ෂණයේදී මම වර්තමානයේ ඉන්නේ කියලා දැනගන්න පුළුවන් ශක්තියක් ඒ හිතට නැහැ. ඒ කියන මේ ඇඟිලි පිටරේට මේ ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි පිටරයක් ඕනේ. ඒ නිසා එක චිත්තක්ෂණයක් ගියාත් සාර්ථකුණත් හරියන්නේ නැහැ. ඊට පස්සේ යාට කියන්නේ හරියි අපිට දැන් කරන්න පුළුවන් බව තියෙන චිත්තක්ෂණ 3-4ක් ගිහිල්ලා හැරලා බලන්න. ඊටපු චිත්තක්ෂණ වල තියෙනවද කියලා යම්කිසි අසහනයක්, ආතතියක්, අකුසල සමාදානයක් නැහැ. වැඩි වේලාවක් ඉන්නකොට මේ සැරේ ගියාට පස්සේ පන්දිසංශ උත්සාහයක් කරා එක චිත්තක්ෂණයක් සතිමත් වෙච්ච කෙනා එයා පිනක් මේක තියෙනවා මට තාම ආනිසන්තරම් වැටෙන්නේ නැහැ. නමුත් මේ ගුරුවරයා කියනවනේ මටත් පුළුවන් කියලා චිත්තක්ෂණ දෙක තුන හතර යනකොට ඒ ආපව හැරිලා බලනවා කියන එකට කියන්නේ විමන්තා නුවණ අන්වේ ඥාන ණය විපස්සනා කියලා යට තේරෙනවා එහෙම දැනගන්නකොට Taman ඒ ගත කර චිත්තක්ෂණය පිළිබඳ ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය පුදුමාකාර සතුටක් ඇති වෙනවා මේ මුළු ලෝකෙම වර්තමාන මොහොත පන්නගෙන හම්බ කරන්න ගියාට මම දැන් චිත්තක්ෂණ තුන හතරක්ම සතියේ ඉඳලා තියෙනවා ඒ දැනගන්න දැනගන්න අනේ මට තව චිත්තක්ෂණයක් අනේ මට තව චිත්තක්ෂණයක් කියලා එන ඡන්දීර්තිපාදේ අපි කවදාකවත් ඇතුලේ තිබුණ එකක් නෙමෙයි එන්නේ. පුදුමාකාර දෙයක් එන්න පටන් ගන්නවා. විරියීර්තිපාදේ කවදාකවත් තිබිච්ච වීරියක් නෙවෙයි එන්නේ. ඒතකොට චිත්තීර්තිපාදේ මේ ඊට ඉස්සරට හිත වර්තමානයේ ඉන්නකොට ඉස්සල තිබුණ හිත හොඳ සමාධිමත් හිතක් කියලා හිතලා ගන්න එකක් නෙවෙයි ඇබ්බැහියෙන් එනවා අන්න ඒ නුවණ එන්න එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙලා බෑ ඒකේ ගැම්ම ගන්න ඕනේ ඒ ගැම්ම තුල කස කැවෙන හැටි බැලුවොත් පුදුමාකාර ඉක්මනට යා manussත් ඉක්මනවා ඉක්මවලා දිව්‍යයකට බ්‍රහ්මයකට යන්න බැරි අර විශාල දැනුමකට අයිතිවාසිකම ලබනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ බව සුපාකටම් භවේ කියලා ආචාර්ය වංශය ලියලා තියෙනවා. මේ නෑ කියන මේ බෑ කියන අකුසල් සමාපත්තිය නැතුව තමයි මේ කරන එක තියා කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රතිපක්ෂ ධර්ම අයින් වුණාට පස්සේ ඊටාත්ම ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. ඒක නැතේරෙන්නේ මොකක්වත් නිසා නෙවෙයි අකුසල් සමාදානය නිසා. මට කාමච්ඡන්දේ තියෙනවා මට ව්‍යාපාදේ තියෙනවා මට නිදිමත තියෙනවා මට උද්දච්ච කුච්ච තියෙනවා මට විචිකිච්ඡා තියෙනවා කියලා කල්පනා කරගෙන ඉන්නවා වෙනුවට ඒක අයින් කරන්න පුළුවන් වර්තමාන මොහොතේ සතිය පවත්තලා ඒක සමාදන් වෙච්ච ගමන් මේ ටික පැත්තකට වෙච්ච ගමන් යාට පුදුම ගැඹුරක් තේරෙන්න පටන් අර ගන්නවා ඒක මොන විදිහකින් ලියලා කියලා කරන්න බෑ නමුත් ඒ තියෙද්දී ඒ තරම් ආනිසන්ත පෙනෙද්දී යෝගාවචරියට කියලා එක තැනක වාඩි වියන් වාඩිලා ඒ කාර්මුණක හිටපන් කියන එක ඒ සායදු කියනවා ආධුනිකයෙකුට ටිකක් බරපතල වැඩි. අදහ ඒක යාට දරා ගන්න බැරි බව ඇත්ත. අය ගුරුවරයා දෙන්නේ දැනගෙනමයි දෙන්නේක කරන්න බෑ කියලා. නමුත් මේ උත්සාහය තුල විතරයි පොට්ට chance එක හරියන්නේ. ඒ කරන උත්සාහය තුළ තමයි පොට්ට chance එක හරියන්නේ. ඒ නිසා දෙනකොට දන්නවා බෑ කියලා. ඒ උනාට එයා ලව්ව කතා කරවලා ඒ ගත්ත උත්සාහය අගය කරලා කියනවා මේක අමාරු තමයි. සබහා ධර්මයේ සබහාක වර්ණයක් නෙමෙයි වර්තමාන මොහොතේ ඉන්නවා කියන එක. ඔබ කරපම් කරනකොට තියෙන අඩුපාඩු කියපම් මම හදලා තින්නම් කියලා. ඒ ක්‍රමේ හැර වෙන ක්‍රමයක් නැති නිසා අසාධාරණ විදිහට අලුතෙන් එන නවක යෝගාවචරයට අපි බරපතවනවා. කියනවා පුළුවන් නම් හෙලෙහෙන්නේ නැතුව එක තැනක ඉඳලා එකම අරමුණේ හිත තියාගන්න බලපන් කියලා නිකන් පුළුවන් වගේ කියනවා. හැබැයි ගුරුවරයා හොඳටම දන්න බෑ කියලා. මේකට මෙහෙම උදාහරණයක් කියතයි. අපි හිතමු ගුරුවරයාත් එක්ක වුණා, ගෝලයාත් එක්ක වුණා හුස්ම 10ක් එක දිගට බලන්න පුළුවන් කියලා ගෝලයා කිව්වයි කියලා අම්මෝ පචයි. හුස්ම දිගේ එක හුස්මක්වත් එක දිගට බලන්න බෑ. ඒ හුස්ම ඇතුළේ හුස්ම කෝටි ගාණක් තියෙනවා. කැඩි කැඩි කැඩි යන හුස්ම අපි දැක්කයි කියලා කියනවනේ දැකලා තියෙන්නේ මතු පිට විතරයි. හරියට ඒක දැක්කනම් පේනවා එක හුස්මක් ඇතුළේ හුස්ම කෝටි ගණනක් තියෙනවා ප්‍රශ්වාසය අවසාන විතරක් නෙමෙයි ગેප් එකක් තියෙන්නේ ආශ්වාසෙත් කඩ කඩ කඩ කඩ විවි යනවා ප්‍රශ්වාසෙත් කඩ කඩ ඔය හැම අතරමැදම හිත පිට ගිහිල්ලා එනවා ශබ්ද අහලා එනවා වේදනාව විඳලා එනවා හිතවිලි ලැබලා එනවා නිසා අපි කිව්වොත් මම ආනපාන හිටියමයි කිසිම හිතවිල්ලක් තිබුණ නැහැ කියලා තිබුණ නැති එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ හිතේ අර ක්ෂණික භාවය නිසා පෙනිලා නැහැ මෙයාට. ඒතර ගුරුවරයා හොඳයි හොඳයි හොඳයි දැයි කිව්වට ගුරුවරයා දන්නවා එහෙම හිත මේ එක දිගට මුඛයකවත් හිටින්නේ නැහැ. හිටින්නේ නැහැ ඒක ස්වභාවය. නමුත් ඒ තමයි අනිත්‍යතාවය කියන්නේ. ඒක තමයි මේ අපි ඉගෙන ගන්න හදන්නේ. ඉන්නවා අරමුණේ තිබ්බා කියලා කිව්වට තියෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියනවනම් අපි ඉතින් අරමුණේ තිබුණා සමාධියක් ආවා. ওই සමාධියත් කැඩෙනවා. ඒක ජීවිත බුද්ධියට හම්බෙන සමාධියක් නෑ. සමාධිය පව අනිත්‍යයි කියලා. ඉතින් ඒ මට්ටමට යන මීමන්තා නුවණක් ගැන හිතනද ඒක අමාරුයි පොතක වතක කියලා දෙන්නේ. හැබැයි සතුටට කාරණා තියෙන හැම කෙනා ගාවම ඒකට ප්‍රභවයේ තියෙනවා. උප්පත්තියම ඒක තියෙනවා. අදහන්නෙම නැහැ. මුන්න විදියෙන්වත් අදහන්නේ නැහැ. සද්ද තියෙන තැනක තියෙන හිතේ සමාධියක් තියෙනවායි කියලා. හිතවිලිසයි තියෙන හිතේ සමාධියක් තියෙනවා කිය. වේදනාසහිත හිතේ සමාධියක් තියෙනවා කිය. එහෙම නැත්නම් කෝ සද්ද ඇහුනට මම දැන් මෙතන කියලා දැනගන්න පුළුවන් කියලා. හිතවිලි තිබුණාට මම දැන් මෙතන කියලා දැනගන්න පුළුවන් කියලා. වේදනාව තිබුණාට මම දැන් මෙතන දැනගන්න පුළුවන් කියලා අදහන්නේ නැහැ. අදහන්නේ නැති කරන්න බෑ. කවදා හෝ මීමන්සා බුද්ධිය මෝරලාප වෙලාවේ ඒ සද්ද තිබුණත් වේදනාව තිබුණත් හිතෙන් මම මැරිලා නැහැ හුස්ම ගන්නවනේ. හුස්ම ගැනීම නතරලා නැහැ ඒකට අවධානය යොමු කරන්න ගත්තොත් අකුසල් සමාදාන නෙවෙයි කුසල් සමාදාන. මේ වගේ ඒ වහාම ඒ රැඩිකල් වාදී විදියට අවබෝධ කරන පිරිස අතර වැඩි හරියක් බෞද්ධයෝද අබෞද්ධයෝද කියලා බැලුවොත් අසාධාරණ අනුපාතයක් තියෙනවා. බෞද්ධ විදිහින් පණින්නෙම නැහැ. මේ විශ්වාස කරන්නේ නැහැ. අබෞද්ධයන් නැත්නම් පොඩියෙකුට දීපු ගමන් උට්ටක් ගාලා පයින්න. මොකද මතිමතාන්තර නැහැනේ. ඌ තමන්ගේ දේ අවිශ්වාස කරන්නේ නැහැනේ. අලුත් අදහස් නේ. ආරම්භක සේකේ කක්ක නැහැනේ. බෞද්ධයන් හරිම මාරි. ඒක නිසා ඒක එහෙම තමයි ඇති. ඒකට අභියෝගයක් දීලා තියන්න මම රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකට කැමතියි. මම විප්ලවීය වශයෙන් කල්පනා කරන්න කැමතියි. සම්ප්‍රදාය කඩලා යන්න කැමතියි. භාවනා කළ ප්‍රතිඵල නැත්නම් භාවනා කරන්නෙම නිවන් දක්ව කෙනෙක් විතරයි කියලා අදහසක් ගත්තාම ඉවරයි. භාවනා කරන පෙළඹෙන පිස්සුවට පොඩි වෙනක් තියෙනවද මේකට එන්න? අපි කවදාවත් ඒක අනුමත කරන්නේ අපි කරන්න හදන්නේ ආවට ලැබිච්ච ප්‍රතිඵල නැති එක. ඒ නිසා මීමන්සා බුද්ධිය කියලා කියන්නේ තමන් ළඟ තියෙන හොඳ ටික ඉස්මතු කරගෙන ඊට වැඩිය මේක ඩිංගිත්තක් හරි වැඩි නම් ඉක්මන් කරන්න යන්න එපා. ඒ ගැම්ම කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න පුළුවන් නම් එයාට ඊට ඉස්සලා තියෙන අර චිත්ත ඉර්ධිපාද නැත්නම් ඡන්ද ඉර්ධිපාද, විරිය ඉර්ධිපාද, චිත්ත ඉර්ධිපාද සමනලයට අතුනමනා වගේ පක්ෂග්‍රාහී වෙනවා. Taman taman ගැන අව탁සීරු කරන මනුස්සයාට <coughs> කොච්චර ඡන්දේ තිබුණත්, කොච්චර වීර්යය තිබුණත්, කොච්චර සමාධිය තිබුණත් ඒක ඒක එක ගැටිලා අවුල් වෙනවා. ඒක නිසා වීරිය ඒ විමර්ශා වැඩි වෙනකොට වැඩි වෙනකොට යාට තේරෙනවා මේ ශ්‍රද්ධාව නැත්නම් අපි කියන මේ චිත්තී මේ ඡන්දීර්තිපාදේ ඡන්දීර්තිපාදේ වැඩි වෙන්න වැඩි වෙන්න මීමන්සා ඉර්තිපාදේ අඩු වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙනකොට ප්‍රඥාව අඩු වෙනවා. ප්‍රඥාව වැඩි වෙනකොට ශ්‍රද්ධාව අඩු වෙනවා. ඒ නිසා කියනවා අධික සද්දෝ මන්දපඤ්ඤෝ මන්ද සද්දෝ අධික පඤ්ඤෝ යම් කෙනෙකුට අධික සද්ධායෙන් වැඩ කරනවා නම් එයා ප්‍රඥාව පාගගෙනමයි වැඩ කරන්නේ. කවදාකවත් නැගිටින්න දෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ප්‍රඥාව ඉස්සර කරලා වැඩ කරන හැමදාම සද්ධාව පාගගෙන යන්නේ. එචා මීමන්තා බුද්ධියම දන්නවා මේ දෙකේ නෙවෙයි ප්‍රශ්න තියෙන සමබර භාවයේ ප්‍රශ්න තියෙන කියලා ගත්තොත් ඒක ධර්මබලධාරී දෙයයන් අතර බාර දෙනවා අබෞද්ධයා. බුදුචානන්ද කියනවා නෑ ඔය උප්පත්ති ප්‍රඥාව නෙවෙයි උතරින් වැඩ කරන්නේ. ඉගෙනගත්ත ප්‍රඥාව නෙවෙයි. මෙතන තියෙන මීමන්සා බුද්ධියක්. ඔය යා මොනවා කිව්වත් නොම ගණන් ගන්න එපා. දෙකම ඕනේ. ඒ දෙක සමතම යොදන එකයි ප්‍රශ්න තියෙන්නේ. එසේ වීර්ය ජීද්ධපාදය, චිත්ත ජීද්ධපාදය තිය ගත්ත ඔය දෙන්න රණ්ඩු හැම වෙලාවෙම රණ්ඩු. වීර්ය වැඩි වෙච්චාම ඉද්ද ගැහුවාගේ හිටිනවා හිත ඇවිසිලා. සමහර චිත්ත ජීද්ධපාදය වැඩි වෙච්චාම හිත කඩන වැටිලා බෙල්ල කඩන වැටිලා වීර්ය අඩු වෙලා. මේ දෙක සම වෙච්චාම හිතාගත්තේ නැත්ැනකට යනවා. ඒ නිසා අපි මේ ඉන්න ඔක්කොගෙම බැලුවොත් දේවල් අතර අපේ අතර කිසිම වෙනසක් නැහැ. මේ දෙක සමතුලිත වෙච්ච මිනිහා. සමතුලනය කරගන්න මනුස්සයා හැමදාම සමාජයේ කැපිපේනවා. දේවල් නැතිකම නෙවෙයි තියෙන්නේ. අපි ගත්තොත් පොළොස් සම්බුලක් හදන්න ගියාම ඒ ඒ මේසේ තියෙන ඔක්කොම අඩුම ගැඩුම ඔක්කොම හරියට පදමනේ ප්‍රශ්නේ තියෙන්නේ. අර පොළොස් සම්බුලේ බඩු නැතිකම නෙවෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. එකක් හරි වැඩිපුර දාපු ගමන් පදම නැහැ. පදම ආපු දවසට ඒක මගේ කියන්න පුළුවන්. පොට්ට chance එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙත් මේ පදම ගැනීමේදී තියෙන දේවල් හරි කාණ්ඩ හසුරව ගන්න එකද කවුරු හරි විශ්වාස කරන තාක්කල් අමනයි. විශ්වාස කරන තාක්කල් නිහිනයි. විශ්වාස කරන තාක්කල් තමන් තමන් නිෂේධනය කරගන්නවා. මොකක්වත් එපා මම හිතන ඔක්කොම තියෙනවා මේ අරකින් ටිකක් මේකෙන් ටිකක් දාලා බලන්න පරිවේශණයට ආර්ය පරිවේශණය කියලා කියනවා ලක්ෂ කෝටි වාරයක් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. Tamanට අත්දැකීමක් ලැබෙනවා. ආ මේ විදිහට මේ මීමන්සා බුද්ධිය ඍජු කරගත්තොත් අපිට තේරෙවි උප්පත්තියෙන්ම අපිට තිබිලා තියෙන සියලු ප්‍රභවය ඒකේ පදම දන්නේ නැතිකම වෙලා තියෙන්නේ ඒ පදම කාගැටියකින් කවදාකවත් අපිට උදව් වෙන්නේ නැහැ අපිට කරන්න තියෙන කර බැලීම නැවත නැවත කර බලන්න ලක්ෂ කෝටි වාරයක් කරනකොට මොකක්වත් හරියන්නේ අර පදම පිළිබඳ ඕනම ශිල්පයක දක්ෂ කෙනෙක් දිහා බලන්න තමන්ගේ අත්‍යරජි වලින් තමයි හැදලා තියෙන්නේ පොතෙන් පටන් ගන්නවා ඒ පොතේ යෙදුම යොදන් නැතුව ඒ කාදාකත් වඩා වර්ධනයක් වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් කියනවා ආසේවන ප්‍රත්‍ය භාවන ප්‍රත්‍ය බහුලීකත ප්‍රත්‍ය කිය. ඉස්ලාම් පොඩ්ඩක් බුදුහාමර පෙන්නලා දෙනවා තොලකිරි රංකිරි කට කාලා අපේ නම්බර පේනවන වර්තමානයේ ඉන්න පුළුවන් නේ. පුළුවන් නම් ඔය භාවනාවක් කරන්න. ඉතින් ඒකට කචු කුචු ගානව අඬනවා. කවදා හෝ භාවනා කරලා යා කිව්වොත් වර්තමාන මොහොතේ එක චිත්තක්ෂණේ දෙක තුනක් ඉන්න පුළුවන් කියලා. ඒතර පුත්‍රයන්වන්සේ දන්නවා මෙයා එක චිත්තක්ෂණේ ඉඳලා දෙකට පණිනවා කියන්නේ විශාල පින්මක්. ආහදේවන ප්‍රතිනිලා භාවනා ප්‍රතියට පණිනවා. ඕක පොඩ්ඩක් වැඩි කර කර වැඩි කර ඉන්න කියන. මෙතන ඉන්න උක දෙනකොට ආරම්භක සීසීට වැඩි දැන් ගොඩාක් අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතිය තියෙනවා. අරමුණ සියුම් කරන ගතියකුත් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට ප්‍රතිඵල මදි ගතියක් තියෙනවා. අරක ඇයි සෝන්ස තව ඉදිරියට යන්නේ නැති මම එක තැන ඉන්නේ කියලා. ඒක ලක්ෂ කෝටි වාරයක් ඒක කරන්න ඕනෑ කියන එක එහෙම නැත්නම් බහුලීගත කරන්න ඕනෑ කියන එක හැම කෙනෙකුගේම යුතුයකමක්. ඒක නිසා ඒකට ඉවසීලෙන් වැඩ කරනවා කියන්නේ අඥානුපේක්ෂාවක් නෙමෙයි මීමන්සා බුද්ධිය. මේක it's a matter of time කරලම ලක්ෂ කෝටි වාරයක් කරලම තමයි පන්නරේ තියන්න තියෙන්නේ ඒ නිසා හම්බෙන හැම චිත්තක්ෂණයකම ඒ කරපු දෙයම නැවත නැවත කිරීම සාමාන්‍ය පුද්ගලයාට ඒකාකාරී දෙයක් වුණාට භාවිත ආසීවිත භාවිත පුද්ගලයාට ඒක තමයි අපිට හම්බෙන ක්ෂණ සම්පත්තිය. නිසා එකම දේ නැවත නැවත නැවත කරනකොට කවදා හරි ඒ පුද්ගලයාට ඇයි මේ මම කරන්නේ කියනක අමතක වෙච්ච දවසේ තමයි නිවන් දකින්නේ. අහවල් දෙය සඳහා කරනවා කියන තාක්කල් ඉල්ලුම සැපීම නීතිය විතර ආර්ථික විශේෂඥෙක් විතරයි ඌ. ඌ මහරගේ කොක්කේ. කරන්න ඕනේ දැන් සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් ගියාට පස්සේ මොන සක්මන් පටන් ගන්න. ආනාපාන සති භාවනා කරන ආනාපාන සති ගෙවුනට පස්සේ තමයි භාවනා පටන් ගන්න. භාවනාව කරන්න ඕනේ ඇයි මම භාවනා කරන්න කියන දඬන්න ධර්මයට යනකොට. එතකොට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිසාය ජහයති මෙයාක අම්මා අප්පත් අතහැරලා රත්තරම්මුනි මෙතුත් අතහැරලා අස්සයත් බාන තරකත් බාන අතහැරලා කරනවා ඒක දන්නේ ඇයි භාවනා කරන්න කියලා දෙයියෝ ඈත ඉඳලා වඳිනවලු ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මොකද අර්ථයක් ඇතුව වැඩ කරන හැම දෙයක්ම අසුචි අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා මේ ආවල් දේ සඳහා කරන්න කියලා යම් කිසි කෙනෙක් දන්නවනම් පරමාර්ථය එයා අසුචි ඌ ඕනම අපරාධයකට ලෑස්ති කරන එක කරනවා මොකටද කරන්නේ කියලා දන්නේ නැත්නම් එක්ක අමු පිස්සෙක් නැත්නම් රහතන් වහන්සේටම. ඉතින් අතර පුදුම සමානකමක් තියෙනවා. භාවනා මධ්‍යස්ථාන සෑහෙන පිස්සෝ ඉන්නේ ඒකයි. පිස්සෙක් නැත්තම් භාවනා මධ්‍යස්ථාන කරන්න බෑ. ඒ මනුස්සයා දන්නවනම් මම මේ කරන්නේ මේක සඳහා කියලා බුදුරජාණන් කියනවා. ඒක තියෙන්නේ කග්ගවිසාන සූත්‍රයේ අන්තිම මේ ගාථාවේ භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ එකක්ග විසාන කප්පෝ. කෙනෙක් තව කෙනෙක් ඇසුරු කරනවා නම් ලාභෙට විතරයි. කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා. නික්කාරණා දුර්ලභ අජ්ජ මිත්තා. එහෙම කාරණාවක් නැතුව කවුරුහරි ඇසුරු කරනවා නම් එහෙම කල්යාණ මිත්‍රයෝ දුර්ලභයි. අත්තට වඤ්ඤා අසුචි මනුසා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කුට්ටිය කඩා ගන්නයි දඟලන්නේ. නැත්තම් මේ සියලු සම්බන්ධකම් රුපියල්. ඒක නතුව වැඩ කරනවා නම් වැඩ කරන්න බෑ මේ ලෝකේ. ඒ නිසා කියනවා තන කණි කඟ වේනගේ තනියම වගේ තනියඟ වගේ පැත්තකට වෙන. ඒතර බේන නිකන් පෙරදිලා පැත්තකටලා කියන්නේ අම්මෝ විමංශා බුද්ධිය. මුන්නම හේතුවකට හෝ කටයුතු කරන මනුස්සයාගෙන් පොඩක් පරිසම් වෙන්න. ඒකල බලන්න තමන් කරන්නේ කරන ඕනම දෙයක් එක්ක තණ්හාව නිසා එක්ක මාන නිසා එක්ක දික්කිය නිසා. කරන ඕනම දෙයක තණ්හා මාන දිටි දැක්කට පස්සේ ඒක නිකන් ඇහැට කුණ වැටෙනා වගේ පේන්න පටන් ගන්නවා අපි යමක් මොටිවේට් වෙලා තියෙනවනම් මොටිවේෂන් තුනයි ලෝකේ තියෙන තණ්හා මාන දිටි හිතන්න එපා තණ්හා මාන දිටි වලින් තොරව ජීවත් වෙන්න බෑ කියලා. පුළුවන් ඒක තමයි මේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ. ඒක විමර්ශනා බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක අමාරු ගැටයකුත් තියෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට විතරයි ආර්ය අෂ්ටාංග මාර්ගය හම්බ වෙන්නේ. නිවන දැක්කට පස්සේ නැත්නම් Nirodha Satya දැකපු කෙනාට විතරයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ. අපි හිතන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කරන නිවන දකි කියලා. නෑ. මේ මීමන්සා බුද්ධියෙන් දකින්න ඕනේ යමක් හොයන තාක්කල් නිවන හම්බ වෙන්නේ නෑ. ඔබ කරබන් සියල්ල කරන්න පුළුවන් හරි හේතු සම්පාදනය කරපම් ඵලාපේක්ෂාවෙන් තොරව. ඒ අමාරුයි නේ. ඒ නිසා අපි ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සතර ඊර්ධිපාද ගැන කතා කරේ හැබැයි කරකොලත් ඇරිය වගේ තමයි උනේ. මේක කියලා දෙන්නේ සතිපට්ඨානේ වඩපු සතර සම්‍යක්පදාන ඇති ආයත තමයි මේක කියලා දෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහකරනද තමන් වැඩක් කරන්න ගියාම ඒ වැඩේ පිළිබඳව 100%ක් විශ්වාසය තියෙනවා නම් හේතු කරුණු ගන්නවන්න ඕන කමක් නැහැ. ඒක තර්කණය කරන්න ඕන කමක් නැහැ. ඒ වැඩේ වෙනවා. අන්නේ එතෙන්ද යනකොට තමයි ජීවිතයේ සුන්දරත්වය එන්නේ. පොහොට්ටුවට අහු කරනකොට පස්සේ මල පිපෙනවා. පුප්පණ්ඩ යන්නේවා. පුප්පන ගැන මොකද? තද වෙනවා. අන්නර ගෑනට පුප්පනවා මට පුප්පණ්ඩාවයි කියලා මේ අපි මේ පුප්පණ්ඩ හදනවා. මොනම පුප්පණ්ඩ තිබා වෙලාවට සිද්ධ වෙනවා. එත්තකම් මේ ගත්ත ගැම්ම අරගෙන දිගට කරගෙන යන්න කවදා හරි ඒක ජීවිතේට කැවිච්ච වුණාට පස්සේ එකක් තේරෙයි ඇයි මේ කවදාකවත් නැතුව මේ හරියටම කාලසටහන විතර මම වැඩ කරන්නේ ඇයි කියලා තවන්න තේරෙන්නේ නැත්නම් අන්න නිවනට ලඟ වෙලා තියෙනවා ඒකට මම කියනවා පීමන්සා බුද්ධිය කියලා ඒක නැති කරන ප්‍රධානම හේතුව තමයි අද දින අධ්‍යාපනය. අපි දඟලන්නේ අරක ලබා ගන්න මේක ලබා ගන්න. එතකොට ලැබුවට පස්සේ ඒක ඇති වැඩකුත් නැහැ. ඒක නිසා බුදුජානනාංශය කියන්නේ අධ්‍යාපනයක් තමයි. බුදුජානනාංශයේ මුල පටන්ම කියලා දෙනවා. මේ ලෝකේ වශයෙන් අල්ලන්න තියෙන දෙයක් නෙවෙයි මෙතන කතාව තියෙන්නේ කරලා කරලා කරලා මොකටද මම මේ භාවනා කරන්න කියන එක දන්නේ නැති තරමට ඇබ්බැහියට භාවනාව යනවනම් නැත්තම් සක්මන් කරලා කරලා කරලා අනායාසයෙන් සක්මන්ට යනවනම් ආනාපාන සතිය කරලා කරලා කරලා වාඩි වෙනකොට ආනාපානෙ නොතේරෙන තැනට යනවනම් අන්න කිට්ටු කරලා තියෙනවා කියන අදහස මීමන්සා බුද්ධියට ලං කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.